මේක භාවනාවට සම්බන්ධ මේ පොදු ප්‍රශ්නයක් විදිහට මම දකින්නේ. කියන්නේ අපි ඔබ වහන්සේගෙන් ඉගෙනගෙන තියෙන පරිදි සහ අපි කරගෙන යන පරිදි අපි ආනාපාන සති භාවනාව මේ හුස්ම රැල්ල දෙස තුනී වෙන්න බලමින් ඒකෝස්සේ ගැඹුරට යන සප්ත විසුද්ධි මාර්ග ක්‍රමය තමයි අපි දැනට කරගෙන යන්නේ. නමුත් ඒ ආකාරයෙන්ම තව මතයක් තියෙනවා අපි දන්න ධර්ම කරුණු අපි හිතමින් මෙනෙහි කිරීමෙන් සමාධියකටපත් වෙලා ඒ විදිහටත් අපිට ගැඹුරට ගැඹුරට ධර්ම කරුණු ඒවත්තට සමාධිගත වෙලා ඒව ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් කියලා. ඒක මත් දෙකක් විදිහටයි මම දකින්නේ. ඒ ඔබ වහන්සේගෙන් මේ ගැන පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා. මට තේරුණ විදිහට නැත්නම් ප්‍රශ්නේ මට තේරුණා නම් මේ දෙකෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ අපේ අවබෝධය වැඩි කර ගැනීමයි. ඉතින් සර්වචන්නාංශයේගේ ඉදිරිපත් කිරීම අනුව සුතමේ ඥානෙ, චින්තාමේ ඥානෙ සහ භාවනාමේ ඥානෙ කියලා මේක ගුණයක් පෙන්ලා දීලා තියෙනවා. පළවෙනිම ක්‍රමේ තමයි පරතෝഘോഷය නැත්නම් සුතමේ ඥානෙ කියලා. ඒකට බුක් නොලෙජ් කියලාත් කියනවා, පොතේ දැනුම කියලා. අපි ළඟ දැනට නැති සාමාන්‍ය දැනුමක් අපි ලබන අධ්‍යාපන වශයෙන් සඳහන් කරන එක ඒක තමයි හැම කෙනාගේම දැනුම් මාර්ගයේ පළවෙනි පියවර. ඊට පස්සේ ඒ ලැබෙන දේවල් වලින් තමගේ චරිතයට ගැළපෙන සමහරක් කොටස් ප්‍රිය වෙනවා. ඒ දේවල් ඒකේන හිතේ ධාරණය කරගෙන ණය විපස්සනාව නැත්නම් අන්වේ ඥාන නැත්නම් ඩිඩක්ටිව් නොලෙජ් මේව නැත්නම් තාර්කික ඥාන හරහා කොටසකට ප්‍රිය කරනවා. අර ඇහිච්ච කොටස් වලින් කොටසකට ප්‍රිය කරනවා. ඒකේ පුද්ගලයාගේ උපනිෂේ සම්පත් වල හැටි හැටියට වෙනස් වෙනවා. අන්න ඒ ප්‍රිය කරන කොටසින් හුඟ චින්තකයෝ සහ විද්‍යාඥයෝ නතර වෙනවා. භාවනා කරන කෙනා එහෙම නැත්නම් යථාර්ථය දකින්න ඇති හැටි දකින්න කැමති කට්ටිය අර චින්තාමේ වශයෙන් අනුමත වෙච්ච කොටසෙන් ටිකක් ක්‍රියාවත් කරනවා. ක්‍රියාවත් කරලා ඒ හරහා ප්‍රත්‍යක්ෂ ඥානයක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා ඒ විදිහට තමයි කෙනෙක් අර මේ අවිද්‍යාන්තකාරය කපාගෙන ඇතුළට යන්නේ. ඉතින් මේ ප්‍රශ්නේ මතුවලා තියෙන චින්තාමය ඥාන සහ භාවනාමය ඥාන කියන දෙකේ. ඉතින් ඒක සම්බන්ධයෙන් මෑතකදී අදහසක් පළ කරපු ඒ මේ මහසිසාරද සාමනස්ගේ පොත පරිවර්තනය කොට මට හම්බුණා. දැන් අර පළවෙනි පන්තියේ කියපු විදිහට සමන් ආනාපානේ හරි, පිම්බීමක් කිරීම හරි, එහෙම නැත්නම් සක්මන හරි අරගෙන භාවනා කරගෙන යන කෙනා උඟා කරාට ප්‍රත්‍යක්ෂයක් අල්ලගෙන යන්නේ. අද්දකිය හැකි ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂයක් අල්ලගෙන යන්නේ. යනකොට යම් යම් වෙලාවක සතියෙන් සමාධියෙන් ආධාර ලැබුණාට පස්සේ ඒ තමන් ඉදිරියෙන් තියාගත්ත අරමුණ සම්බන්ධයේ සම්බන්ධයෙන් නොදක්ක පැති නොදක්ක මුණ මුණත් රහසක් දැකීම හරහා ලොකු උනන්දුවක් ඇති වෙනවා. අපි හිතාගෙන කියාගෙන හිතාගෙන ආපු දේවල් ඇත්තයි. මේ ජීවිතේ මේක කරලා බලන්න පුළුවන්. අපේ මනසට මතු පිට පේන දේ ෆේස් වැලියු එක එහෙම වුණාට ඒක දිහා හුඟක් වෙලා බලනකොට ගැඹුරක් පේනවා කියලා අවබෝධයක් එනවා. ඉතින් එතකොටත් ඒ ඒ ලබාගත් අවබෝධයට හා සාපේක්ෂව සමාන්තරව චින්තාමය ඥාන රාශියක් පැන නගිනවා. එතකොටත් අර ප්‍රත්‍යක්ෂ ඉස්සර වුණාට චින්තාමය ඥාන පිටිපස්සෙන් ගමන් කරමින් ඒ පුද්ගලයාගේ දෘঢ় ලෝක අධ්‍යා මේ අධිෂ්ඨාන ශක්තියක් ඇති කරලා චිත්ත ශක්තියක් ඇති කරලා අර චින්තාමය ඥානෙ තල්ලුවක් දෙනවා. එතකොට මේ මං කියන කතාවේදී ප්‍රත්‍යක්ෂ ඉස්සර වෙනවා. චින්තාවේ ඥාන පිටිපස්සෙන් ඇලේක අනුමත කරමින් අනුමත කරමින් දෙන්න එක දිගට ගමන් කරනවා. එතකොට යාතුල ස්වභාවයෙන්ම සද්ධා වැඩෙනවා. නමුත් මේ චින්තනය නැත්නම් අපි කියන දර්ශනයේදී කරණ තියෙන්නේ ඒකේන ඒ දාර්ශනික මතයක් අරගෙන contemplation කියලා එකට කියන්නේ ඒකම කල්පනා කර කර කර කර ඉන්නකොට ඒ තුලින් මේ ලොකු උද්දීපනයක් නව අදහස් පහළ වීමක් ඇති වෙනවා. හැබැයි ඒක මේ ප්‍රත්‍යක්ෂයට යොමු කරන්න පුළුවන් නොකරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම කරනවා කියලා මේ සහතිකයක් නැහැ. ඒ වගේම ඒ වෙන දේ, චින්තාවේ හරහා වෙන දේ බ්‍රේන් වොෂ් එකක්ද එහෙම නැත්නම් හිත තත්වගත කර ගැනීමක්ද නැත්නම් ඇති දේ ඇති හැටි දැකීමද කියන එකේ සහතිකයක් නැහැ. ඒ මොකද ඒකේ චින්තාමයම පටන් ගන්න ඉවර වෙන්නේ චින්තාමේ. අර කලින් කියාපු එකේම නේ ප්‍රත්‍යක්ෂයෙන් පටන් අරගෙන චින්තාමෙන් ඉවර වෙන්නත් පුළුවන් ආයෙත් ප්‍රත්‍යක්ෂයට යන්නත් පුළුවන්. ඉතින් මේ දෙකෙන් සර්වචන් වහන්සේ මේක පෙළගස්සනකොට අපි මම කලින් සඳහන් කරා සුතමේ ඥාන, චින්තාමේ ඥාන, භාවනාමේ ඥානේ සිද්ධාව කියන වචනයක් අපි පාවිච්චි කරනවා. ඒක Tamanට සිද්ධි වෙන හැටි. නැත්නම් Tamanගේ අත්දැකීමේ නැහැටි ඒක අනිත් පැත්තට යන්නේ පච්චක්ක සිද්ධා, අනුමාන සිද්ධා, සද්දේය සිද්ධා කියලා. සර්වචනසේ සඳහන් කරනවා යම් කෙනෙකුට හැබෑ වෙනසක් සිද්ධ වෙන්නේ යාදෙන වෙනසක් ඇති වෙන්නේ විප්ලවීය වෙනසක් ඇති වෙන්නේ ප්‍රත්‍යක්ෂය සිද්ධ වෙච්ච දවසට. Tamanට අත්දකලා අත්විඳලා ගත්ත දේෙන් තමයි වෙනසක් ඇති වෙන්නේ. ඒ උනාට පස්සේ ඒ අනුව අනුමාන සිද්ධාවක් වෙනවා. චින්තාමේ ඥාන සානුමාන ඥාන වලින් අර ප්‍රත්‍යක්ෂයක අනුව යන එකක්. ඒ අනුව සද්ධාව වැඩෙනවා. එතකොට මුල කෙලවරේ තියෙන්නේ කැපෙන කෙලවරේ තියෙන ප්‍රත්‍යක්ෂය ඊට පස්සේ අනුමාන සිද්ධාව තියෙන්නේ ඒක තමයි චින්තාමය ඥාන කියන්නේ ඊට පස්සේ සද්ධාව වැඩෙනවා ඒ නිසා චින්තාමය පස්සෙන් ඉස්සරහට කිය දේවල් වල අනික් කෙනෙකුට වැඩිය ඒකේනා මනසට අධ්‍යාපනයේට ඥානයට සලකන ගතියක් තියෙනවා නමුත් පටන් ගන්න ඉවර කරන්නේ දෙකම චින්තාමය නිසා ඒක උරගාලා බලන්න ක්‍රමයක් ඇත්තේ නැහැ. ඒ වගේ මෙයා මනෝවිකාරක ඉන්නවත් දන්නේ නැහැ. හැලුසිනේෂන් එකක් එහෙම නැත්නම් මේ ඒවට කියනවා මේ මනෝමය හිතලුවක්ද කියා ගන්න දන්නේ වෙන කෙනෙකුට එයාගේ ලෝකයට ඇතුල් වෙන්නත් බෑ මොකද එයා පටන් අරගෙන තියෙන චින්තාමේ වශයෙන් හරි වෙන්නත් පුළුවන් වරදින්නත් පුළුවන් ප්‍රත්‍යක්ෂයට ගිය එකනට වෙන කෙනෙකුට එයාගේ ලෝකයට ඇතුල් වෙන්න පුළුවන් මොකද ප්‍රත්‍යක්ෂ කරන වස්තුව ඉන්ද්‍රිය ගෝචරයි ඒ හරහා කියන්න පුළුවන් මේක මේ මිනිස්සයා ඇත්තට දැකලාද මේ කතා කරන්නේ හිතලාද කතා කරන්නේ කියලා. ඉතින් මේ දෙකෙන් අයිතිවාසිකම තියෙන ඕනම කෙනෙකුට ඕන දෙයක් කරන්න. නමුත් මේ දෙකේදී සර්වචන් වහන්සේ වගේ අවබෝධ කරගත්ත ඇත්තු කියනවා අර ප්‍රත්‍යක්ෂයේ ඉස්සර කරන යන වැඩේ අවධානය අඩුයි. ඒක බොහොම ප්‍රායෝගික පැත්ත තියෙනවා. නමුත් හුඟ දෙනෙක් එහෙම Tamanට මේ වෙලාවේ අදාළ දේෙන් පටන් ගන්නවට වඩා සාමාන්‍ය දෙයකින් පටන් ගන්න කැමැත්ත තියෙනවා. එතකොට තවත් උපමානයක් මතුවෙනවා. ප්‍රත්‍යක්ෂයෙන් පටන් ගන්න එකන ඇතුළත දෙයකින් පටන් ගන්නවා. චින්තාමය කරන ඇතුළත දෙකකින් පිටේ යුතු කියලා සාතිකයක් නැහැ. දැන් පිටින් පටන් ගන්න පිටින් ඉවර වෙන්නත් ඉඩ තියෙනවා. චින්තාවෙන් පටන් ගන්න චින්තාවෙන් ඉවර වෙන්නත් ඉඩ තියෙනවා. ඒ තුලින් අමාර පිටක ඇතුළට එන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා ඒක අවධානය මේ පුච්චි සතිය වැඩි. ඒ නිසා මම වගේ කෙනෙක් මේ පිළිගන්නේ ප්‍රත්‍යක්ෂ ඉස්සර කරන යන වැඩි අවධානම අඩුයි. මොකද අපේ ජීවිත කාලය කෙටි නිසා. අපිට ඒක කර කර ඉන්න ගොඩක් හම්බ වෙන වෙලා හම්බ වෙන්නේ නැහැ නිසා අර සහතික ක්‍රමයේ දිගේ යනවා නම් ලේසි. හැබැයි එකක් තියෙනවා. චින්තාමය ඥාන වගේ නෙවෙයි ප්‍රත්‍යක්ෂ ඥාන හරි බෝරින්. හරිම ඒකාකාරයි. හරිම මේ නීරසයි. ඒ නිසා ඒකට බැහැ ගන්න හරි අමාරුයි. ඒකට බහින්න සංසාර බය දැනෙනවා. සංසාරයෙන් ගැලවීමේ ලොකු අවශ්‍යතාවයක් තියෙන කෙනාට තමයි චින්තාවිඥාන හරි විසිතුරුයි. හරි රුචි. හරි රසවත්. ඉතින් ඒ උනාට රසවත් තිබුණාට දැනකට යොමු කරන්නේ නැති වෙයි කියන සැකේ තියෙන නිසා අමාරුවෙන් නමුත් අර ප්‍රත්‍යක්ෂාරය අනේක අනතුරුදායක தত্ত্বය අඩුයි. නමුත් ඒක ඒ කරන කෙනාගේ ස්වච්ඡන්දය අනුව තමයි තීන්දුව වෙන්නේ. අපිට කියන්න බෑ ඔබ මේක කරපන් කියලා. නමුත් තමන් තමන් වශයෙන් කල්පනා කරනවා නම් අනතුරු අඩු ක්‍රමය එහෙම නැත්නම් වඩා සාර්ථක ක්‍රමය තමයි ප්‍රත්‍යක්ෂ ඉස්සර කරගෙන යන චින්තාමීන. මේකේ මේ කමඨහන් සම්බන්ධව ලීච් ප්‍රශ්නයක් තියෙනවා මම හිතනවා ඒක මම ඉදිරිපත් කරන්නම් මේ සාකච්ඡාවේ ඉදිරි ගමන සඳහා ගරු ස්වාමීන් වහන්සේ පසුගිය භාවනා වැඩසටහන් වල ආධාරයෙන් හා ඔබ වහන්සේගේ උපදේශ උපදේශයෙන් ආනාපාන සති භාවනාවේ යෙදීම හුස්ම ගැනීම නාස්පුඩි ආශාස හුස්ම වැඩිම සිසිලස උණුසුම් ආදී වෙනස් වෙන ස්වභාවයන් හඳුනා ගැනීම ගැන අවධානය යොමු කරමින් දිගටම භාවනාව කරගෙන යාමේදී හුස්ම රැල්ල සියුම් එක් අවස්ථාවකදී නොපෙනී යයි මේ චිත්‍ර සිදුවන්නේද නැත මින් ඉදිරියට කුමක් කළ යුතුදයි කරුණාවෙන් පහදා දෙනු මැනවි මේක මම හිතනවා භාවනා කරන දැන ඕනම කෙනෙකුට ගාක් වෙලාට මුලදී හම්බෙන අත්දැකීම තමයි සමහර විටක හොඳට භාවනාව ක්‍රමානුකූලව ඉදිරියට කාගෙන කාගෙන යනවා. නමුත් ඒක හැම වෙලාවෙම වෙයි කියලා සාතිකයක් නැහැ. ඉතින් ඊට පස්සේ මේ යන්නේ ඉස්සරහටද පස්සටද හරිද වැරදිද කියන සැකයක් අලුත් දෙයක් වෙනකොට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නේ මේ හරි කෙනාටත් මේ ප්‍රශ්නේ ඇති වෙනවා වැරදි කෙනාටත් ඇති වෙනවා. ඒක නිසා සාකච්ඡාවක අවශ්‍යතාවය තියෙනවා. ඒ නිසා අපි සාකච්ඡා කරලා මේක තමයි ක්‍රමේ අපි මේ වගේ ලැබෙන යම්ම අත්දැකීම් නැවත නැවත කිරීමෙන් නැවත නැවත උරගා බැලීමෙන් ඒක හිතටම සාහිතික දෙන්න වෙන්න දෙන්න අරන ක්‍රමේ තමයි මේ ප්‍රායෝගික පැත්තේ නිසා මේ ප්‍රශ්නටත් මතක් කරන්න තියෙන්නේ හැම ඉඳ ගන්න පරියන්කයක්ම සාර්ථක වෙයි කියලා කියන්න බෑ. නමුත් එක සැරයක් හරි මේ විදිහට හොඳට ගොරෝසුව හොඳට ආශ්වාස ප්‍රශ්වාස වෙන් කරමින් දකින්න මේ අරමුණ බලාන ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට මේ විදිය විපරිණාමයකට නොදැනෙන තැනකට අරමුණු කරන්න බැරි තැනකට නම් කරගන්න බැරි තැනකට යනවයි කියලා කියන්නේ Tamanට මේ ජීවිතේ පින තියෙනවා කියන. Tamanට මේ ඒකට කියනවා මේ විභව ශක්තිය තියෙනවා. භව සම්පත්තිය තියෙනවා. හැබැයි ප්‍රයෝග ඥානවල වැරදි නිසා හැම පරියන්කෙදීම හරියන්නේ. ඒ නිසා මේක උණයි ඒක විදිහක උනන්දුවක් ඇති කරගන්න පුළුවන් මම උත්සාහ කළොත් මට වැඩ කරගන්න පුළුවන් කියලා. නමුත් සහතිකයක් දෙන්නේ ඊගාව පරියන්ක හරියයි කියලා. කරලා තියෙන භාවනා ලෝකේ ඉන්න ඔක්කොමලා මේ අවස්ථාවේදී නැවත නැවත කිරීම හරහා තමයි ඒ Tamanට විශ්වාසය ඇති කරගෙන තියෙන්නේ. ඒ අවසානයේ අහන මේ මින් ඉදිරියට කුමක් කළ යුතුද කර්ණාන් පහදා දෙන්න මැනවි කියන එකට අර මට මේ මේ ගමන යන්න පුළුවන් ඒකට අවශ්‍ය කරන පෙරපින් එහෙම නැත්නම් කුසලතා නැත්නම් ක්‍රමසහවිදි ටික තියෙනවා. නමුත් මේක එකලස් වෙන දවස කොයි වෙලාවද කියන්න බෑ. එකලස් වෙච්ච දවසේ කපාගෙන ඉදිරියට යනවා. එකලස් නොවුනොත් ඒ ඉදිරියට ගමන කෙරෙන්නේ නෑ. නමුත් ඒකෙන් අභෞවිය කෙනෙක් බාටපත් වෙන්නේ නෑ. ස්ථිර හානියක් වෙලා නෑ. ඒ නිසා එක සැරයක් වෙච්ච එකනට කවදාකවත් ඒක අත්දකුණ නැති කෙනාට වැඩිය මේක හරියන්නේ කොයි වෙලාවෙ වාඩි වෙන්නේ කොහොඳද? කොයි දිහාව බලලා වාඩි වෙන්නේ කොහොඳද? නැත්නම් සක්මන හොඳද? පරියන්කේ ඉඳගෙන කරන්නේ කොහොඳද? එහෙම නැත්නම් මේ කොයි තැන කරන්නේ කොහොඳ ආදි වශයෙන් සමහර විටක හරියන පැත්තට අවශ්‍ය සප්පාය කරුණු නැත්නම් අනුග්‍රහ කිරීමට හැකියාවක් තියෙනවා මේක අත්දකපු නැති කෙනෙකුට වැඩිය. නිසා තමන්ගේ සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කළ එක හරි ගිය දවසේ මොන මොන පසුබිම් තත්ත්වද තිබුණේ කියලා ඒ ටික සපයා දෙමින් නැවත නැවත කිරීම තමයි මේකට කරන්න තියෙන වෙදකම. ඉතින් එහෙම කරගෙන කරගෙන යනකොට මේ නැවත නැවත පරියන්ක හරියන්න තියෙන ඉඩ වැඩි. ඒකට උපමාවක් දෙන්නේ මේ දුනු ආයෙක් දුනු පුහුණු කරන්නෙක් ඉස්ලාම ටාගට් එකක් තියාගෙන විදලා විදලා විදලා විදලා කොච්චර විද්දත් අඩු ගානේ ටාගට් බෝඩ් එකටවත් වදින්නේ නැහැ ඉස්සෙල්ලා. කලාතුරකින් තමයි කරගෙන කරන යනකොට එක සැරේ ගිහිල්ලා වැඩිච්චාම ලොකු සතුටක් එනවා. නමුත් ඊගාව සැරේ වැඩි කියලා ෂුවර් නැහැ. නමුත් එයා දන්නවනම් හැම දුනුවායම පුරුදු කෙරුවේ ඔහොම තමයි. මේක දහස්වර කරනකොට කරනකොට ඉස්සල්ලාම සැරේ පොට්ටෙට වැදුනට නැවත වැඩිීමේ මේ ප්‍රවණතාවය ෆ්‍රීකවන්සි එක වැඩි වෙන්න පටන් ගන්නවා ඒක න්‍යායක්. කරගෙන කරගෙන යනකොට මේ ඉස්සල 10ක් ගන්නකොට එකක් වදිනවනම් පහු වෙනකොට 8කට 7කට 6කට එකක් වදින තරමට යනවා. ආහන් එහෙම කිරිලක් තමයි මෙතන තියෙන්නේ. ඒ භාවනා ආරමුණ Taman නතු කරගන්නකම් මේ වැඩේම දිගට දිගට කරන එක තමයි ඒ කාලේ තමයි ඇත්තටම භාවනා ජීවිතයේ රසවත්ම කෑල්ල. හැබැයි හරීම අනිශ්චිත කෑල්ල. අවිනිශ්චිත කෑල්ල. ඉතින් ඒ කාලේ හුඟක් වෙලාවට ඒ භාවනා ජීවිතයේ සාර්ථකත්වයට ආසන්න කාරණා තමයි නිතිපතා කිරීම. හරි ගියත් වැරදුනත් නිතිපතා කරනකොට හරියන පරියන්කයක් ගන්න එන ඊට ප්‍රස්තාව වැඩි වෙන එක තමයි වෙලා තියෙන්නේ. ඉතින් ඒ කාලෙදී මේ මේ යෝගාවචරයාගේ මනස දෙලොක් අතර කරකිනවා. මෙච්චරම ආතුන් වෙලා අරගෙන කෙරුවට හරියන්නේ නැහැ. නමුත් කලාහසෝකෙන් හරියනවා. ඉතින් ඒ වෙලාවට ඊට වැඩිය භාවනා කරපු පිරිසක් එක්ක ආශ්‍රය කරන්න හමුනොත් එයා හරියන පැත්ත වැඩි වෙනවා. එයා වැඩිපුර ආශ්‍රය කරන්නේ භාවනා කළා වැරදිච්ච භාවනා ගැන නුගුණ කතා කරන පිරිසක් එක්ක ඉන්නවනම් එහෙනම් අනිත් පැත්තට යන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේක හරි ගියාට පරිසර සාධක ඇසුරු කරන්නන් ගේ බලපෑම මේ ගොඩාක් සංවේදීව බලපාන මේ අවස්ථාව. මේ ප්‍රශ්නයත් ඒකටම සමාන්තරව යන එකක්. ගරුතර ස්වාමීන් වහන්සේ පර්යංක භාවනාවේදී භාවනා ඉඳමින් මුල සිටම ආනාපාන සතිය වැඩි යෙමි මොහොතකින් ස්වල්ප වේලාවකින් හුස්ම නොදෙනියයි. එවිට කුමක් කළ යුතුද? අර පළවෙනි අත්දැකීම විස්තර කරාට පස්සේ නිතර නිතර කරන්න ගියාම මේක තමයි සිද්ධ වෙන්නේ විශේෂයෙන්ම ආගේ රිට්‍රීට් එකට ආපුවාම අර ආනපනිට හිත දානකොට මගේ බොහෝම ශීක්‍රයෙන් ආනපන තුනී වෙලා නොදැනෙන මට්ටමට වගේ යනවා. ඇත්තටම කියනවා නම් අර හිත තාම කීකරු නැති නිසා හිත තාම භාවනාවේ හොඳට සතිය වැඩිලා නැති නිසා ආනපනේ පොඩ්ඩක් තුනී වෙච්ච ගමන් ඒක නැති වුණා කියලා කියන්න හිත කැමැති වෙනවා. ඒ නිසා මේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කිව්වේ මේ වෙලාවට වෙන්නේ ආනපනේ හැංගෙනවා. ස්ථිරව නැති වෙන එක නෙවෙයි. හිතත් හැංගෙනවා. ඒ නිසා යෝගාවචරය ඒක කියනකොට කියන්නේ මම ආනාපානෙ බලනකොට ආනාපානය නොදැනී ගියයි කියලා. නමුත් එහෙම කෙරුවට ඒ නොදැනී ගිය තැන එහෙමම බලන්න හිටියොත් ආයසරයක් පේනවා. ආයතර පේන්න ඉඩ තියෙනවා. එතකොට අඩියටත් වැඩිය සියුම් තත්යකට යනවා. අන්නේ මෙහෙම මෙහෙම ගියාට පස්සේ දවසක් එනවා. එහෙම උරගාලා බැලුවත් ආනපානේ අහුවෙන්නේ නැති නොදැනෙන මට්ටමකට එනවා. ඒක පුළුවන් තරම් පුරුදු කරන්න කියනවා. ඉඳගෙන ස්වල්ප වේලාවකින් හොඳට ආනපානේ තුනී කරගෙන විවේක ස්ථානයකට අරමුණක් නැති එල්ලයක් නැති තැනකට ගිහිල්ලා සතියේ චරිත දෙකක් අවබෝධ කරගන්න. අරමුණක් තියෙනකොට සත්‍ය පැවැත්වීම කොහොමද? අරමුණ ගෙවුනට පස්සේ අරමුණ නැති වුණාට පස්සේ සත්‍ය පවත්න්නේ කොහොමද සාමාන්‍ය සද්ධා, වීර්ය, සමාධි, ප්‍රඥා කියන චෛතසික අරමුණ තියෙනකොට තිබුණ තිබුණට නැති වෙනකොට ඒගොල්ලෝ අසරණ වෙනවා. මුල බහ ගන්න බැරි වෙනවා. මේ සති චෛතසිකයට විතරක් විශේෂ හැකියාවක් තියෙනවා. අරමුණ තියෙද්දි සතිය දිනු කරන්න ගිහිල්ලා නොසැලෙන විදිහට පශ්චාත්තාප වෙන්නේ නැතුව මේක බලාපොරොත්තුෙන් ගියොත් අරමුණක් නැති වුණාට සතිය පාත්තන්න පුළුවන්. එතකොට මේ අරමුණක් ඇති වෙලාවේ පවත්වන සතියේම දියුණුවන්ගයක් තමයි අරමුණ නැති තියෙද්දිත් සැක කරන්නේ නැතුව කම්පා වෙන්නේ නැතුව පවත්වාගෙන යනකොට දිගටම එතකොට තේරෙන පටන් අර ගන්නවා මේ සතිය සම්මුති ලෝකයටත් පරමාර්ථ ලෝකයටත් අතරමැද පාලමක් වගේ. සම්මුති ලෝකේ ඉඳලා ගිවං කරන කියලා පරමාර්ථ ලෝකයට යනකම සතිය දිගට මෙයාට අත්ලක් වෙනවා. නමුත් එතන ඒ වෙන බව එහෙම කරන්න පුළුවන් බව හැකි සංඥාවෙන් යන එකන බොහෝ විට දිනනවා. බැරි වෙයි කියලා සැක කරපු එකන බොහෝ විට භවනා තරින් ඉඳී තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වෙලාවේදී හොඳ සම්මාදිට්ඨියකින් යෝනිසමංස්කාරයේ යුක්තව කටයුතු කරොත් හොඳටම අරමුණ ගෙවිලා තියෙද්දි ඒ දිගේ යන්නේක අපි හැන්දෑවේ ටෝච් එකක් නැතුව ගමන් කරුවොත් යම් කිසි මට්ටමකට යනකම් අපිට මේ ආලෝකයේ යටතේ තියෙන යස්ටිසයිඩ් වලින් ඇහි වැඩ කරලා වැඩ කරලා අපි තැනකට ගෙනියනවා. ඒකද ඒක තැනකට එනවා අන්ධබන්ද වෙන. දැන් කරවල වුණා කියලා. ඉතින් ආයතන නතර වුණොත් ගමනේ යන්නේ නැව කරවලට ගියාට පස්සේ ටික වෙලාවකින් කේතුසෛල වැඩ පටන් ගන්නවා. එයා වැඩ කරන්නේ කන්දකාරයේට. අන්ධකාරයේදී අස්පෙන්න පටන් ගන්නවා ආයසරයා. අර තඩමාරු වෙන වෙලාවේදී ඇත්තටම ටිකක් කළා පමා වුණාට කමන්නේ. නමුත් එතන ඉන්න ඕනේ නෑ. රෑ වුණාට පස්සේ තනිකරම අන්ධකාර වුණාට පස්සේ ආයේ වෙනම පැත්තකින් ඇස්පෙන් පටන් ගන්නවා. ඒ දෙකෙන්ම අතරමැද යන්න පුළුවන් ගතියක් මේ ඇහි තියෙනවා. ඒකේ අර කේතුසෛල වල විශිෂ්ටතාවය වැඩියෙන් වැඩි බස්සටයි වවුලටයි වගේ සත්තුන්ට යෂ්ටිසෛල වල දිවාචර සත්තුන්ගේ යෂ්ටිසෛල ක්‍රියාත්මකයි. නිසාචර සත්තුන්ගේ කේතුසෛල ක්‍රියාත්මකයි. හැබැයි මනුස්සය ඇහි දෙකම තියෙනවා. ඒ නිසා ආලෝකයේ දිගේ ගිහිල්ලා තඩමාරු අවස්ථාවේදී පොඩ්ඩක් බලන ඉඳලා ඊට පස්සේ අන්ධකාරය යන්න පටන් අරගත්තා අරතරම හොඳ එළියක් නැනම සෑහෙන වෙයි කියන්න පුළුවන්. අන්න ඒ වගේ ඒ සතියේ තියෙන නැත්නම් සතිචෛසිකයේ තියෙන අරමුණ ඇති කොටත් අරමුණ සියුම් කොටත් අරමුණ නැති කොටත් එක දිගට පවත්වන්න පුළුවන් ගතිය හරහා යෝගාචර ඉස්සල්ලාම වතාවට මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවි එන දෙයට මුහුණ දෙන්න කරන මේ ප්‍රයත්නයේදී කදාකවත් නොදැක්ක හැකියාවක් හිතේ දකින්න. ඉතින් ඒක ඒක තමයි මේ ආනාපාන සතියේ තියෙන සුවිශේෂත්වය. හොඳට කනවැල අල්ලලා දෙන්නා වගේ ඒ දණ්ඩක් මේ ඒ දණ්ඩ කත්තලක් වගේ ආනාපානෙ මුලදී උදව් කරනවා. පස්සේ අන්තිමට එහෙම අත්තලක් නැතුව දිගට යන්න තරම් අරමුණකුත් නැහැ. නමුත් සතිය ඉතුරු වෙන නිසා යෝගාවචරයට එන්න එන්න සතිය නැතුව බැරි මිත්‍රයෙක් එතන මුළු ආධ්‍යාත්ම ගමනටම හැරමිටියක් වාගේ පිහිට වෙන්න පටන් අරගන්නවා. ඉතින් ඒ නිසා වරක නැති වෙන්න ඕන, වරක එන්න ඕන, වරක නැති වෙන්න ඕන, වරක එන්න ඕනේ. ඒ හරහා තමයි මේ සතියේ තියෙන වැදගත්කම යෝගාවචරයට වැටෙන්න පටන් ගන්න. අන්තිමට ඒක සාමාන්‍යයෙන් ඔය දැන් නොකියවත් ප්‍රශ්න නැහැ, පතේ කිව්වත් ප්‍රශ්නයක් නැහැ. අන්තිමට සතියත් හැලෙනවා. සතිය වඩා ගන්න ගත්ත අරමුණ හලලා සතිය දිනු කරපුවාට පස්සේ පස්සේ සතියත් හැලෙනවා. එතකොට යෝගාචරිතයෙන් උපේක්ෂා විතරයි. දැන් සතිය තිබුණා සන්තෝෂයෙන් ඉන්නේ. සතිය හැලුණාට පස්සේ කනකාට වෙනවා නම් ඒත් යෝගාචරයම කැඩෙනවා. අන්තිමට සතිය නැතුව තියෙද්දිත් යන්න පුළුවන් ගැටේ යනකොට සතිය සම්පජඤ්ඤයට ඉඩ තියෙන සම්පජඤ්ඤය හරහා උපේක්ෂාවට යනවා. ඒ නිසා සතිය නිකන් ඒ අතරමැදි කාරකයක් වශයෙන් අර හිතේ තියෙන ඇතිච්ච නැති කවුළු වැටලා දීලා විවිධාංගීකරණය කරලා අන්තිමට සතියත් මෑත් වෙනවා. ඒ නිසා අන්තිමට පොතක ලියනවා නම් දැන් මූල ධර්මයක් කොට නගනවා නම් සතියත් වැටෙන්නේ දුක්ඛ ධර්මයකට. වැඩුවට මොකද සතියත් වැටෙන්නේ දුක්ඛ ධර්මයට ඒකත් අපිට වැඩේ කරලා දීලා අපි අතහැරලා යනවා. අතහැරලා ගියාට නොසැලෙන එක තමයි යෝගාවචරගේ තියෙන එක. එතකොට මුගක් කල් භාවනා කරපු දක්ෂ යෝගාවචරෙක් සතිය නැති උනායි කියලාත් බය වෙන්නේ නැතුව කරගෙන යන්න පුළුවන් ශක්තියක් එතකොට එන්න පටන් ගන්නවා. සතිය හැරෙනවයි කියන එක ඉස්සල්ලාම යෝගාවචරයට අහුවෙන්නේ සතිය වඩාගෙන යන යෝගාවචරයට විශේෂයෙන් පරියන්කේදීත් අහුවෙනවා ඒ කියනදා වැඩවල මට මේ ටිකේ සතිය තිබුණේ නැහැ කියලා අහුවෙන්න පටන් ගන්නවා මම මෙතනම මේ ඉන්න කාමරයට යනකම් මම සතියෙන් යනවයි කියලා මේ යනවා මගදී යනකොට මොකක් හරි එකක් හරි සිද්ධියක් වෙලා ගියාට පස්සේ සලකා බලන්න තියෙනවා මම අර ටිකේ යනකොට ඇත්තටම සතිය තිබුණේ නැහැ කියලා ඒ කියන්නේ සතියට අසතිය අහුවෙන්න පටන් ගන්නවා අසත්‍යමත් කාලේ අහුවෙනවා. ඉතින් එතකොට සාමාන්‍ය වෙන්නේ උපදේශ නොලපි යෝගාවචරය පශ්චාත්තාප වෙනවා. අයියෝ මෙච්චර ආයාසෙන් ඉගේ සතිය කැඩුනා නේද කියලා. නමුත් එතන තියෙන අභ්‍යාසය තමයි සතිය තියෙනකොටත් සතිය නැතිකොටත් හිත කලබල කරගන්න නැතුව සතියත් අනිත්‍ය ධර්මයක්. සතියත් දුක්ඛ ධර්මයක්. සතියත් අනාත්ම ධර්මයක් කියලා ඒකට නොසලී ඉඳ පටන් අරගත්තොත් සිහිය ආපු ගමන් ආය සතිය පවත්වන්න පුළුවන්. කලබල වෙන එකනට ආපෝ සිහිය ආවත් පශ්චාත්තාපේ විතරයි ඉතුරු වෙන්නේ. ආපහු සිහිය පවත්ත ගන්න බැරි වෙනවා. ඒ නිසා මේ යම් කිසි වෙලාවක හොඳට සතියෙන් ඉන්න සියලු පහසුකම් තියෙදි අදිෂ්ඨානයක් තියෙද්දි අත්‍යරද්දක් නිසා හෝ සතිය කැඩිලා ප්‍රමාදයට වැටලා ගත කරද්දී සැලෙනකම තමයි කෙලස් කියන්නේ. සැලෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් නික්ලේශී. ඉතින් අපි එතනින් යන්න හදන ඊගාවට නොසැලෙන මනසකට යන්නේක. ඒකේ තියෙන වටිනාම ගුණය තමයි ආචාර ධර්ම පැත්තෙන් ඒ කෙනාට තේරෙන පටන් අර ගන්නවා මම දැන් පූර්ණ කාණිව සතිමත් වෙන්න කිවිසකන ඉඳලත් මට මෙහෙම සතිය හැලෙනවා නා. සාමාන්‍ය මිනිසෙකුගේ සතිය නැතිවීම ගැන කුමන කතාවද කියලා. නිසා කාට හරි අමතක වුණාට තරහා යන්නේ නැහැ ඒක. දැන් මටත් මෙහෙමනේ. මමත් මට අනුකම්පා කරගන්න. ඒ නිසා ඕනම කෙනෙකුට අත්තරක් වුණාට ඕම කෙනෙකුට සිහිය නැති දෙයක් වුණාම ඒක manussකමට හානියක් හෝ සීලකට හානියක් හෝ වැරද්දක් විදිහට දකින්න මේ හිතේ හැටි. අනිත්‍ය ස්වභාවයේ හැටි කියලා තේරුම් ගන්න තමන්ම මෙතෙක්කල් තනවා වඩාගත්ත තමන්ගේම සතිය තමන් ඉදිරිපිටම අනිත්‍ය බවටපත් වෙනවා විපරිණාමයටපත් වෙනවා කිය ඒකට නොසලී ඉන්නවා කියන එක බොහොම භාවනා ඉක්ගක් ඉස්සරහට ගියාට පස්සේ හිත හදාගන්න තියෙන ක්‍රමයක් එතකොට කියන්න තියෙන main thing is not to worry කියන එක තමයි සතිය තිබුණත් වරේ කරන්නේ සතිය නැති වුණත් වරේ කරන්නේ ඒක තමයි භාවනා ජීවිතය අපිට හම්බ වෙන තල තුනක් එච්චර කරන්නේ අවසරයි ස්වාමීන් වහන්සේ අපි සක්මන් භාවනාව කරගෙන යනකොට මුලදිම ස්වාමීන් වහන්සේ දැන් හයියෙන් යනවද හිමිහිට යනවද කියලා වෙලාවකට මට හිතෙනවා පටන් ගන්නකොට මම මම හිතනවා මම හයියෙන් යනවද නැද්ද කියලා. එහෙම නැතුව ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මුලදිම කියන්නේ හිතන්නේ නැතුව ඔහේ නිකන් දෙතුන් පාරක් ගිහිල්ලා පටන් ගන්න කියලානේ. හැබැයි එහෙම දැන් සාමාන්‍ය විදිහට යනවා කියලා හිතලා ගියාට ස්වාමීන් වහන්සේ ටිකක් වෙලා යනකොට ඉබේම හිමිහිට හිමිහිට ඒක අඩු වෙනවා වේගෙ. ඒ වෙලාවට ස්වාමීන් වහන්සේ එතකොට හිත ඒකට සම්බන්ධයක් නැතුව වගේ එතකොට ඔහේ යනවා. ඒක කරන විදිහ හරිද ස්වාමීන් වහන්සේ මුලදීම හිතා හිතලා මම ටිකක් හයියෙන් යනවාද එහෙම කියලා එතන පොඩ්ඩක් නෑ අතරම ඔය කියවිච්ච වචන ටිකේම උත්තරේ තියෙනවා මුලින් සක්මණට ගිහලා සක්මණ අධිෂ්ඨාන කරලා ඒක දිහා හිටගෙන ඉඳලා සාමාන්‍ය ඇඟට ඒ කියන්නේ බොඩි නොලෙජ් කියලා ඇඟට කියනවා හිරි කැඩෙන්නත් එක්ක එහාට මෙහාට ටිකක් ඇවිදින්න ඒකෙදි කිසිම වේගෙ මෙච්චර විය යුතුයි මොනවාක්වත් නැහැ කිසිම විනය නීතියක් දාලා නැහැ සක්මනකුත් නෙවෙයි නිකන් හක්කලම් කරනවා නිකන් එහාට මෙහාට ඇවිදිනවා ඇවිදිනකොට ඇඟට රිලැක්සේෂන් එක එන්න තේරෙනව නෙමෙයි ඉඳගෙන ඉඳලා තද කරගෙන හිටි ගැටලා තිබුණ එක ලේ ගමනේ හරි ගිහිල්ලා ස්නායු ගමන හරි ආයෙනවනේ ඇඟට තේරෙන්න පටන් ගන්නවා මේ කරන අපි කියමු ව්‍යායාමයේ කියලා. අන්න ඒක ඇඟ තේරුම් ගත්තට පස්සේ තමයි ඇඟ ඒ මේ රිලැක්සේෂන් එක එහෙම නැත්නම් ඒ ලිහිච්ඡකම ලිහිච්ඡ බැතිය කියලා සිංහලෙන් කියන්නේ අනේ ලිහිච්ඡකම ඇති වෙන ඇති වුණොත් පමණයි සතිය පිටවන්නේ මොනම විජයකින් හරි මේක ආයාස කරන්න ගත්තොත් උමනාවෙන් හිමින් යන්න හෝ උමනාවෙන් හයියෙන් යන්න ගියොත් මේ හිතේ එකලාශයක් ස්පාසුවක් නැහැ. ඒ නිසා සම්පූර්ණ ඇඟට බාර දෙන්න ඕනේ. මේ විවේක වේලාවක් තියෙනවා විවේක ස්ථානයක් තියෙනවා ඉඳගෙන දැන් හිටියේ නැත්තම් නිදාගෙන හිටියේ දැන් ඒ නිසා ටිකක් ඔහෙ විදින්නේ ඒ අන වැඩේට ඇඟ ලිහිච්ච ස්වරූපේ වැඩේ යද්දී දෙවෙනියට තමයි සතිය සේවයට කරනවා සතියට වැඩේ බාර දෙන්නේ වැඩේ මේ කායික වැඩ පිළිවෙල පදන් වුණාට පස්සේ. එතකොට සතිය ඇවිල්ලා කරන්නේ ආයාස කරන්නේ නැතුව ඉබේ කරන වැඩක් පිටක ඉඳලා බලහින්න වගේ බලන්නේ. ඊට පස්සේ දෙන්න එකතු වුණාට පස්සේ ඒ දෙන්නට වැඩේ කරගන්න දෙන එකයි තියෙන්නේ. ඒක ඇත්තටම සයන්ස් එකක් ඇතන නෑ ආර්ට් එකක් තියෙන්නේ. ඊට පෙළඹෙන හැටි, ඒ යෙදෙන හැටි. ඉතින් ඒක මේ කරලා කරලා කරලා ඒක ඔක්කොටම හරියන පොදු නියමයක් කියන්න බෑ. කරලා කරලා තමයි තේරුම් අරගන්න මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ඇඟ ලිහිච්ඡ ස්වරූපයෙන් පවත්තන්න. ඇඟ සහැල්ලු ස්වරූපයෙන් පවත්තන්න. ඒ සහැල්ලුව තිබුණොත් තමයි ආධ්‍යාත්මික ගුණ වැඩෙන්නේ. මොන විදිහින් හරි මිදිකල ඇල්ලුවොත් ඉතින් ගමනක් නෑ. ඉතින් ඊට පස්සේ වෙන්නේ මේ බෙල්ලේ අමාරු වෙන්න පටන් ගන්නවා. ඉෂේකක්කුන් වෙන්න පටන් ගන්නවා. নানা ආකාර දේවල් වෙන්න පටන් අර ගන්නවා. අර ආයස කරන ගතිය නිසා. නමුත් කිසිම කෙනෙක් පටන් ගන්නකොට තමන්ගේ පදම දන්නේ නැහැ. ගක් වෙලාවට ආයාස කරනවා. ඉතින් ඒක නිසයි කියන්නේ ඒ වගේ වැඩපිළිවෙලක් Tamanට නියම සක්මන් කරන්න ඕනේ වේගය හරි මේ තීන්දුව කරන්න ලෙඩ වෙච්ච වෙලාවක කරන්න බෑ. වයසට ගියාට පස්සේ කරන්න බෑ. මරණ මොහොතේ කරන්න බෑ. ඒ ටික ඊටදී හොඳ හයියත් තියෙනවා කරලා Tamanගේ පදම සකස් කරලා තියාගෙන ඉන්න. එතකොට ওই ප්‍රශ්නේ අපිට වයසට යනකොට දැනගෙන තියෙනවා. අපිට ඒක උනන දින විවේකයක් සහ ඉඩපාඩුව විතරයි. එතකොට ඇඟ දන්නව කරන්න ඕනේ දේ. එහෙම නැතුව මේ අපි බබෙක් නලවනකොට බබා ඔයාට හයියෙන් සින්දු කියන තමයි හිමිට සින්දු කරන්නේ කියලා බබාට කිව්වට බබාට තේරෙන්නේ ඒක අම්මා දැනගන්න ඕනේ. බබා නැල වෙන ක්‍රමයක් කියලා තියෙනවා. දැන් මොකද්ද දුවේ නැලවියන් කියලා වදන් නැලවියන් කියවට නැලවෙන්නේ නැහැ බබා. ඒ කවියක් තියෙනවා මට බෑ දුවේ නැලවියන් කියලා මොකද්ද කවියක් තියෙනවා මට මතක නැහැ ඉතුරු කැලේ මතක නැහැ. ඉතින් කොහොම හරි බබා නැලවෙන ගතිය මවුනුනට වැටේ. අනේ නැලවියම් බබා නැලවියම් බබා නැලවියම් බබා කියවට ඒක නෑ ඒක නැලවිලි කවියක් වෙන්නේ නෑ. ඔගේ බොඩි නොලෙජ් කියන එක කන්සල්ට් කරන්න බැන්නම් කවදාකවත් මෛත්‍රිය තේරුම් ගන්න හම්බ වෙන්නේ. අපේ අපේ ශරීරයට මේ වෙලාවේදී සැහැල්ලුවෙන් ඉන්න මොකද්ද කරන්න ඕන කියලා පොත්වල නැහැ. ඒකට අපේ ඇඟත් එක්ක මේ මොකද්ද කියන්නේ? හාද වෙන ගතිය, මිත්‍ර වෙන ගතිය, සැහැල්ලු වෙන ගතිය ඒක දන්නේ නැත්නම් අපි කුරුසය යන ගැහුවා වගේ තමයි. ඇඳක් හමුනට බුදියන්න බෑ, බතක් හමුනට කන්න බෑ, පැදුරක් හමුනට නිදා ගන්න බෑ. මොකද හැම වෙලාවෙම මිරිකලා අල්ලගෙන තියන්නේ. ඒ නිසා අපිට මේ ලැබිච්ච ඉදී ඒ සැප විඳිනවා කියන එක ලොකුම කලාවක් වෙලා තියෙනවා. ඒක පරියන්කයට ගියාම පරියන්කෙත් සැහැල්ලුව වාඩි වෙලා ඉන්න පුළුවන් ගතිය. එහෙම නැත්නම් සක්මණට ගියාට පස්සේ මම සාමාන්‍යයෙන් කියන්නේ සක්මණ ගැන ඔය තාක්ෂණික ප්‍රශ්න මතුවෙනකොට පිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියක් යනවා රජෙක් වගේ. ඔච්චරයි හක්මන කියන්නේ. දීපාන්දර පිනිපාවඩට කඩියක් ඇවිදිනකොට ඌගේ ග්‍රේස් එක යන්නේ. ඌගේ ගාන එච්චරයි. ඒක තමයි දැනගන්න ඕනේ මෙතෙන්දී ඇඟට ඉඩ දීලා මොකද්ද කරන්න ඕනේ කියන්නේ. ඒක කරන්න හදන කාල් භාවනාවක් නැහැ. කෙරෙනකොට තමයි භාවනාව පටන් අරගන්නේ. ඊට පස්සේ අපි ඒකට සතිය දැම්මම දැම්මම සතියෙන් වෙන්නේ අර යකඩෙන් බාල්දියක් අතර ගැලවනයිස් කරා වගේ. සතිය තේරුම් ගන්නවා සහැල්ලු පැවැත්ම සඳහා, ලිහිච්ච පැවැත්ම සඳහා මේන්න මේ පරිසරය ඕනේ. ඒ தත්ත්වය අර්ථයේ විතරයි සති කණ්ණාඩි වැඩ කරන්නේ. භාවනා කරන හුඟෝ දෙනෙන් මිලිකලා අල්ලනවා. මිරිකලා ඇල්ලුවොත් ඉතින් ඒක අතාරින්න මේ මිරිකලා අල්ලන ගතිය අතාරින්නම අවුරුදු ගණන් යනවා. ඒ හේතුව මොකද Tamanට ශරීරයට මනාපන ශරීරෙත් එක්ක යාළු නැහැ. ශරීරෙත් එක්ක හාද නැහැ. ඉතින් ඇත්තටම මේ මේක ජීවත් වෙන අද මේ මේ සංකර සමාජයේ ජීවත් වෙන සෑහෙන 100ට සෑහෙන ප්‍රතිශතයක් උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ බාහිර දේවල් හොයන්නේ Tamanගේ ශරීරයට තියෙන ද්වේෂය නිසා. වර්තමාන මොහොතට තියෙන ද්වේෂය නිසා. Taman මේ ඉන්න තැනට තියෙන ද්වේෂය නිසා. මම දැන් මෙතන කියන එක නිකන් හාවෙකුට පැලැස්සක් වගේ පොඩිතරෙකුට අම්මගේ ඔඩොක්කයක් වගේ සතුටුයි නම් අලුත් දෙයක් හොයන්න ඕනේ නැහැ. මම දැන් මෙතන ජොලිය ඉන්නවා. මම දැන් මෙතන ජොලිය නැත්තම් ඔය හැමදාම පරිේෂණ තමයි. අතන හොඳ ඇති, අර වෙලාව හොඳ ඇති, මට වැඩි අරයගාව හොඳ ඇති. ඉතින් මේ මනසට වෙනම අපායක් ඕනේ නැහැ. හැම චිත්තක්ෂණයක්ම අපායක් තමයි. ඒ නිසා ඒක ඊළඟන කරන පරිප්පක් කියලා කියන්නේ. ඇදගෙන නාන නෑමක් කියලාත් කියන එකට. එහෙම දැන් සමහර වෙලාවට සායනන්ද ඒක බලපානවා යන. එහෙම නෑ මයික් එකට කතා කරන්නේ නෑ. සායන් සායනන්ද නෑ එහෙනවා. නෑ මේ මේ මයික් එක මේ ඇන්ගල් එක තියාගන්න. හරි. ස්වාමීන් වහන්සේ දැන් ඒක බලපානවා ස්වාමීන් වහන්සේ ඇවිදින පොළවේ තියෙන රළු බව මත වගේ දැන් දැන් අර පුංචිගේ වැලි දාලා තියෙන එකේ ඇවිදිනකොට ඉබේම ස්වාමීන් වහන්සේ ගමන ගා මේ හිමි හිට වගේ වෙන්නේ. ඒක අර කකුලත් එක්ක ස්පර්ශ වෙන ඒක ඝර්ෂණය අරෝමේ වෙහිම දැන්නා. දැන් සාමාන්‍ය විදිහට ඇවිදිනකොට ස්වාමීන් වහන්සේ හයියෙන් යන්න පුළුවන්. වම දකුණ ගැන හිතලා. හැබැයි ඒක ඒක මට තේරෙන්නේ නැහැ කියන්නේ ඒක මං හිතලා කරනවාද එහෙම කියලා. හැබැයි කකුල් දෙක යනවා කියලා දන්නවා වම දකුණ කියලා දන්නවා. අර හලු පොළවේ යනකොට ස්වාමීන් වහන්සේ ඉබේම ගමන මේ බාල වෙනවා. ඒ කියන්නේ හිමීට යනවා. ඇත්තටම වේගය නෙවෙයි අපි මෙතන අපේ උපමානේ වෙන්නේ අපිට සතියෙන් බලන්න පුළුවන් ක්‍රමය. ඒ කියන්නේ අපිට අපේ හිත වම තිනකොට වම දන්නවා දකුණට දකුණ දන්නවනම් කොයි වේගෙන් ගියත් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා වේගය අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට ඕන තියෙන වේගය අපිට ඕන විදිහට කීකරු කරගන්න. දැන් වැලි පොළොවද රළු පොළොවද කියන එකත් නෙමෙයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් අපි ආධුනික මනස පුහුණු නැති මනස රළු වැලි පොළොවට කැමති රළු පොළොවට කැමති වෙන්න පුළුවන්. එහෙමනම් කීයක් ගිහිලා හරි ගන්නවා කොච්චර දුර ගිහිලා හරි ගන්නවා වැලි පොළොවක් ආවට යන්න වෙනවා තමයි. මොකද ඒකේ හරියනවනේ. නමුත් මතක තියාගන්න ඕනේ ඒක ගිහිලා ඒක සතියක පුරුදු වුණාට පස්සේ සතියෙන් කරන්න තියෙන්නේ තැනේ හැටියට හැඩ ගන්නවා මිසක් අපිට ඕන විදිහට තැන හැඩ ගන්න හදන එක නෙවෙයි. ආධුනික කාලේ අපිට ඕන විදිහට තැන හැඩ ගහ ගන්නවා අපි. පරීක්ෂණාකාරයක් කරන පරීක්ෂණ වෙනවා. පහුවෙනකොට ඒක ෆීල්ඩ් ටෙස්ට් වලට යනවා වගේ දිගට යන නිසා ආධුනිකයට සප්පාය කණු සලසලා දෙනවා. තමන්ට යම් සක්මනක යම් වැලි මේ සියුම් භාවයක් මත සක්මන හරියනවනම් ආධුනික කාලේ ඒකම යෙදිලා සතිය හඳුනා ගන්නකම් ඒ සප්පාය කණු සලසලා දෙන්නවා. හැබැයි කවදාකවත් හිත සීමා කරගන්න නරකයි. මේ සක්මනේ තියෙන වැලිත් එක්ක සතිය සම්බන්ධයක් තියෙනවා. පටන් ගන්නකොට එතන ඕන වුණාට සතිය දිනුනාට පස්සේ ඕන තැනක අහුවෙච්ච තැනක සක්මන් කරගන්න පුළුවන්කම එනවා. එහෙම නැත්නම් කියන්නේ නටන්න බැරි පොළොවේ ඇදයි කියන කතාව තමයි. වහන්සේ මේ බේසික් ප්‍රශ්නයක් හැබැයි මේ දැන් මේ වගේ වැඩසටහනකට දැන් අපි කියනවා වැඩ කරගෙන ඉඳලා ආවම ආනාපානේ කරන්න ලෑස්ති වුණාම ගතලාට අපිට මේ බාධා වෙන්නේ සිතුවිලි වලින්. ඒකට ඒක කොහොමද මගහරවා ගන්න කියන එක ගැන නිකන් පොඩි උපදේශයක් ලබා දෙන්න. ඇත්තටම මේ හිතවිලි ප්‍රශ්නයක් වෙන්නේ භාවනා කරනකොට විතරයි. ගෙදර ඉනකොට කොච්චර හිතවිලි තිබුණත් අපි දන්නේ නැහැ කොච්චර හිතනවාද කියලා ඒක අපිට බාධාවකුත් නෙමෙයි. ඒ නිසා මේ හිත දැන් වල්මී හරකාගේ කුළුමී හරකාගේ කුළු ගතිය වෙන්නේ ගමේ ගෙනල්ලා බැන්දොත් විතරයි කැලේ ඉනකොට කුළු ගතිය පේන්නේ. මොකද යාට ඕන විදිහට ඉන්න පුළුවන් හැබැයි කුළු. නම ගෙනල්ලා ශිෂ්ටාචාරය ඇත්තන කර බැදපු ගමන් බෙල්ල කඩාගෙන කනුව කඩාන වරපට කඩාන යන්න හදනවා. ඒ නිසා භාවනාවකින් අපිට හම්බෙන පළවෙනිම ප්‍රතිඵලය තමයි මේ හිතේ අපි හිතනට වැඩිය විශාල වැඩ කොටසක් යනවා. ඒක නිකන් දෙවේලේ හිත හිතන ගතිය තියෙනවා. ඒක අපිට ප්‍රශ්නයක් වෙන්නේ හිත හික්ම හික්මන්න ගිය වෙලාවේ තමයි. හිත කීකරු කරන්න ගිය ගමන් තමයි. ඒක නිසා අපි අර දේවල් දොරවල් තැහැරලාවිලා සීලයක් පිළිහිටලා සීල තුන එක කාලසටහන වෙනස් කරලා ඉස්සක් මළුවකට පරියන්කිට දැම්මට පස්සේ යම් කුඩල කොට්ටේ උඩ තිබ්බා වගේ නැත්නම් කුළුමි හරකෙක් ගෙනලා ගම්මැද්දේ බැඳා වගේ අර හිතේ පුදුමාකාර කුළු ගතිය එන්න පටන් අර ගන්නවා. ඉතින් එතකොට උපදේශ නොලැබිච්ච කෙනා හිතන්නේ මේ මේ තැන මට හරි නෑ. මේ ගුරුවරයා හොඳ නෑ. මේ අරමුණ හොඳ නෑ. ඒ නිසා මේ කාලේ මට භාවනා කරන්න බෑ. මේක කවදා හරි හිතේ හිතේ නැති දවසක ඇවිල්ලා මම භාවනා කරනවා කියලා එයා හිතන්නේ. නමුත් කොයි කෙනා ළඟට ගියත් මේක තමයි ස්වභාවය. ඒක නිසා අටුවාචාර්ය මහන්සේලා ඒකට ප්‍රමාවක් පෙන්නනවා. ඔය කුළුමිහරකය කතාව කුළුමිහරකේ ගමට ගෙනලා බැඳලා පස්සේ ඒ මිනිස්සු අතර ඉන්න නිසා ඌට පුදුම මැර මේ කුළුමිහර කියන්නේ කැලේ ඉන බරපතලම සතෙක් භයානකම සතා. අලියාගෙන් හරි මේ බේරෙන්න පුළුවන් කෙනා කුළුමිහරකකින් බේරෙන්න බෑ. ඌගේ කුළු ගැතිය නිසා. ඉතින් ඒ වුණාට බැන්දොත් හොඳ වරපටක හිතෙව්වොත් කනුව හොඳට පොළවේ ඌ දඟලලා දඟලලා දඟලලා දඟලලා දඟලලා හෙම්බත් වෙච්ච වෙලාවේ කණුමුලබ ලගිනවයි කියලා නිදර්ශනයක් තියෙනවා. ඒ වගේ තමයි අපි ඉඳගත්තා. ඉඳගත් වෙලාවේ හිතවිලි රාශියක් ඇවිල්ලා ඒක අවුල් කරලා දානවා. හොඳයි අපි තේරුම් අර ගන්නවා මේක ආය කම්මල වගේ අරමුණක් දාපු ගමන් කැළඹෙනවා. අරමුණක් නැති වෙලාවේ ඔය යනවා. ඊට පස්සේ ආයෙසරක් වාඩි වෙනවා. වාඩි වෙලා වාඩි වෙලා වාඩි වෙලා වාඩි වෙලා Tamanට පුළුවන් වුණොත් දවසක දැන් මට එක හුස්ම දැල්ලක් බලන්න පුළුවන් කියලා. වාඩි වෙලා හොඳ සක්මන් කරලා ඉල දැටි අදිෂ්ඨානකින් වාඩිලා එක හුස්මක් ඇවිල්ලා යනවා බලන්න පුළුවන් නම් දැන් හිතා ගන්නවා හරියට දැන් අර හිතවිලි සාගරේට කඩුවෙන් ගහලා යන්තම් අඩිය දැක්කා වගේ ඊට පස්සේ අදිෂ්ඨාන කරනවා අනේ මට හුස්ම රැලි දෙකක් හුස්ම රැලි තුනක් හුස්ම රැලි හතරක් ආදි වශයෙන් අර හිතවිලි ගැන රණ්ඩු කරන්න යන්නේ නැතුව ඒ හිතවිලි ඇස්සේ හුස්මක් දෙකක් තුනක් හතරක් බලනකොට පේනවනම් මේකේ පොඩි දියුණුවක් ඒ කියන්නේ ලොකුවට සතුට වෙන්නේ කියලා කියනවා. මොකද ඒ තරම්ම නොදන්නා තරම් කාර්යයක් තිස්සේ මේ හිත වල්මත්ව හැසිරීලා හිතවිලි දිගේම හිතවිලි ආහාර කරගෙන ඉඳලා දැන් අඩු ගානේ අපිට අඩිය පාදා ගන්න පුළුවන් වෙනවා හුස්ම රැල්ලකට දෙකකට තුනකට හතරකට කියලා. ඒ සතුටේ යන මිසක්ක හිතවිලිත් එක ගැටෙන්න ගත්තොත් හිතවිලි වැඩි වෙනවා. ඒ නිසා අටුවා යුගයේදී මේකට මේ ගණනා ක්‍රමය කියලා එකක් හොයාගෙන තියෙනවා. හිතවිලි ගණන් ක්‍රමය. හිතවිලි නැති ආනාපාන සති ආස්වාද ප්‍රසස් ගණන් කරන්න කියලා. ඉතින් ඒක තමයි බොහොම පාඩු බිස්නස් එකක් තියෙන. ඉඳලා හිටලා හුස්මත් දෙයක් ගණන් කරගන්න පුළුවන් හුඟක් හිතවිලි බහුලයි. නමුත් දන්න කියන කෙනෙක් ගාවට ගියොත් කියනවා ඒ தත්ත්වයටදී හරි කමන්නේ වෙනසට වැඩිය හුස්මරල තුනක් බලපෙක හතරක් බලන්න පුළුවන් නම් හතර පහ කරන්න පුළුවන් නම් දිනන ජයග්‍රහණ දර්ශනක් තියෙනවා. ඒ විදිහට දිගට දිගට දිගට කරගෙන යනකොට තමන්ට සමහරලාවට මේ ගණන් ක්‍රමයේ පටන් අරගත්තාම මේ වෙලාවේ හිතවිලි බහුලයි. මේ වෙලාවේ නම් හොඳයි. සක්මන් කරන වෙලාවේදී හිතවිලි බහුලයි. පරියන්ක නම් හොඳයි. නැත්තම් පරියන්ක හිතවිලි බහුලයි සක්මන හොඳයි. මේ දිශාවට ඇරිච්චාම හිතවිලි බහුලයි. මේ දිශාවට නැහැ කියලා හැම දෙයකටම බයි. හැම දෙයකටම සංවේදීව බලනවා කොයි වෙලාවේ කොයි දිශාවට කොයි ඉරියව්වේ හිතියොත් අඩු වෙන්නේ කියලා. අන්න ඒ මේ සරු පොළවේ ගොවිතැන් කරන කෙනා වගේ ඒ වෙලාවේදී කරලා කරලා කරලා කරලා ඒ හිතවිලි වලින් තොරව පවත්වන ආස්වාද ප්‍රසවාස කරගෙන යන්න පුළුවන් මට්ටමට එහෙම තමයි බොහෝම බයපක්ෂ ක්‍රමයක් මේකේ තියෙන්නේ. එතකොට තර්කෙන් දෙන්න පුළුවන් අනිකලාභේ හිතවිලි තියෙනවා කියලා හිත. ආනපානේ සතියේ නැහැ. හිතවිලි වල තිබුණාට හුස්ම තියෙනවා. හිතවිලි හිතවයි කියලා හුස්ම නතර වෙන්නේ නැහැ. එතකොට යාට අභියෝගයක් ගන්න පුළුවන්. දැන් හුස්ම හිතවිලි නැති වෙලාවේදී හුස්ම තියෙන බව දන්න. මේ හිතවිලි තියෙන වෙලාවේදී ඒ හිතවිලි වලින් කරන්නේ හුස්මට මට සම්බන්ධ වෙන්න දෙන්නේ නැති එකනේ. දැන් හිතවිලි දිගේ මත් කරගෙන යන්නේ ඒක. ඒ නිසා අදිෂ්ඨානයක් කරගෙන යනවා හිතවිලි වලට ගියාව යන්නත්ලා හිතවිලි ඇස්සේ හුස්මට සම්බන්ධ වෙන්න බැරිද කියලා. කලහතරකින් තනින් තනින් හරි කමන්නේ. නිකන් තුනී වලාකුළු එහෙට මෙහෙට යද්දි වලා අතරින් හඳ බලනවා වගේ මේ හිතවිලි තියේදී හුස්ම ගන්නවනේ. එතකොට හුස්ම පිළිමද සතිය ඥානපන සතිය කියන්නේ ඒ හුස්මට මත කනෙක් වෙන්න බැරිද කියලා අතරින් පතරින් කරලා බලනකොට තේරෙන පටන් ගන්නවා මේ හිතවිලි වල හුස්ම කෙරෙහි සතිය පිහිටීමට විරුද්ධකමක් නැහැ. හිතවිලි ඇවිල්ලා තියෙන එහෙම හරියටම මේ මේ හතුරු අදහසකින් නෙවෙයි. ඒව නිකන් යන්නේ. Tamanට ඕනේ නම් ප්‍රයෝගේ හිතවිලි තියේදී තුස්ම අල්ලන්න පුළුවන්. ඒක මොකක් අමාරුයි. ඉතින් එතකොට සෙල්ලක්කාරකමට බලන්න පුළුවන් ඔය හිතවිලිත් කරඬු කරන්නේ. පුළුවන් තරම් හිතවිලි ඇසේ හුස්මක් දෙකක් අල්ලන්න පටන් අරගත්තොත් තමන්න තේරෙන්න පටන් අර ගන්නවා වලාකුළු කොච්චර ගමන් කරත් වලාකුළෙන් අහස කවදාකවත් කෙලසන්න බෑ. අහස කියන්නේ බොහෝම ඈත වස්තුවක් වලාකුළු කියන්නේ බොහෝම ළඟ දෙයක්. කළු වලාකුළු ගියත් සුදු වලාකුළු ගියත් අහස පිවිතුරුයි. ඒ නිසා ඒ රහස දැනගත්තට පස්සේ හිතවිලිත් කරඬු නොකර හැකිතාක් හිතවිලි ඇස්සේ හිතවිලි යද්දිම සතිය පිටවන්න පුළුවන් වුණොත් තමයි තේන වෙලාවක හිතවිලි ළඟයි ආනපන සතිය ඇතයි. උනාට ආනපන සතිය ළඟයි හිතවිලි ඇතයි. තමයි හිතවිලි ප්‍රියයි ආනපන සතිය අප්‍රියයි. තමයි ආනපන සතිය ප්‍රියයි හිතවිලි අප්‍රියයි. තමයි ආනපන සතිය ළඟ ওই වගේ එක එක එක එක මේ හුස්මත් මේ හිතවිලිත් එක්ක ආනාපාන තියෙන සම්බන්ධතාවය බලනකොට ඒක මේ අභියෝග රාශියක් මැද මේ නිකන් බාධක ජීවීන් මැද දුවනවා වගේ ඒ පාවොක්සයිඩෝ පින්වේ වාක් සෙනගාන වේදියක බලන්න හිටියොත් නම් Taman යන්න ඉඩක් නැහැ. ඒ නිසා බහින්න නැතුව හිටියොත් කවදාකවත් බහින්නේ නැහැ. ඒත් බහැලා බැලුවොත් අඩියක් දෙකක් තියන්න පුළුවන්. කොච්චර සෙනගේ හිටියද? සමහර මෙහෙට එන සෙනග, හරහාට යන සෙනග, Taman පැත්තට යන සෙනග. ඒකට පුළුවන් අඩිය යන්න ගියොත් සෙනග නැති වීදිය කැවිදින් තරම් වේගෙන් බැරි වුණාට මේ යන්න පුළුවන්. ආනේ විදියට මේ හිතවිලි වලට වෛර කෙරුවොත් තමයි ප්‍රශ්නේ මතුවෙන්නේ. ඒ නිසා හිතවිලි තියෙද්දිත් ඒ අල්ලපනල්ලේ ආස්වාස් ප්‍රසවාසයක් කරගන්න පුළුවන් නම් ඒක පිටිපතව ධෛර්ය කිරීමක් වශයෙන් ਸਰවචනanse දේශනා කරලා තියෙනවා. ඔය කොච්චර ඝන බහල වුණත් කොච්චර ප්‍රමාණයෙන් වැඩි වුණත් සතිය බලවත් හිතවිලට වැඩියි. කුසලසිත අකුසලයට වැඩිය බලවත්. අකුසල් දිනන්නේ ප්‍රමාණය වැඩි වීම. අකුසල් වල ප්‍රමාණය වැඩි වීමෙන් ඒ නිසා අපිට කරන්න තියෙන මොකුච්චර සෙනග හිටියත් කමන්නේ මම අස්සෙන් මේ මොකද්ද මේ සීහ ප්‍රාර්ථනා කියලා. අන්දරේ කිරිකාපු කතාව අහලා තියෙනවා. එච්චරයි. ඒ අන්දරේ රජගෙදරට ගියාට පස්සේ රජුරෝ කියනවා බත්තියක් කාලා බලන්න කියලා රජුරුත් එක මේ රාජභෝජනේ වලතුනවා. ඉතින් අන්දරේගේ ස්වරූපය තමයි කොච්චර බත්තියාවත් ඌ යන ගමන් කුස්සිය ගිහිල්ලා කුස්සිය අරක් කැමිලත් පොඩ්ඩක් කතා කරලා යනවා. ඉතින් අන්දරේ කියන්නේ රජුරුත් එක හිටියට රටවැසියත් එක්ක ඉන්න දන්න කෙනෙක්. හැම කෙනත් එකම ඇයි හොඳයි තියෙනවා. ඉතින් හොඳටම රජුරුත් ඒ දාහනේ වලන රාජභෝජනේ කාලා යනකොට මේ කුස්සියේ ඉන්න මිනිස්සයා කතා කරලා කියනවා මේ අන්දරේ ඔබ දන්නේ අද දැන් හම්බුනේ කිරිපැණි වගේක් හම්බුනා කියලා. රාජපෝජෙන්ද තියලා නැහැ. මොකද කියන්නේ කියලා කම්මන්නේ ටිකක් අමු කියනවා. කිරිපැණිනේ. ඉතින් මිනිහා කාවල පස්සේ අර අරක්කේ මිල කල්පනා යකෝ මේකට රාජභෝජනයකුත් දීලා ඒකට ගෞරව කරන්නේ නැතුව දැන් මයි ළඟට ඇවිල්ලා ඉවරලා කිරිපැණි කාලේ යනවා කියලා රජුරන්ට ටිප් එක දෙනවා. රජුරණ කියලා කියනවා ඔබතුමාට වස විලිලැජ්ජාවක් කෙරුවේ මේ රාජභෝජනේ වන්දනා යන ගමොත් මයි ළඟත් කාලා ගියා කියලා. පස්සේ දවසේ අන්දරේ ආවට පස්සේ රජුරෝ කතා කරලා කියනවා ඔබට රාජභෝජනයකුත් දීලා ඒකෙන් ඇති නැතුව ඊටත් පස්සේ අර කමිනාගේ කෑවද කියලා. දිවෙන්නාන්ත කිරි පැඩිනේ කියනවා. නෑ නෑ උනාට ඒක දැන් අපිට බුද්ධජානනාංශය අපිට දාලා තියෙන නීතියක් තමයි දවසේ කෑම ගන්න වෙලාව කොයිලා හරි ඇති කිව්වොත් ඒ දවස් ඇතුළත ආයෙ කැම ගන්න බෑ. يعني කැම දීපේ කරන ගෞරවය පිණිස ඇති වෙන්න දුන්නට පස්සේ එයාට ඇති කියන වචනේ කියුණොත් ඒ දවස් ඇතුළත ආයෙ ගන්න බෑ. මොකද එතකොට අර මනුස්සයර කරන නිග්‍රහයක්. ඒ බුද්ධ ජනස ඉන්න කාලේ ওই සිද්ධියක් වෙලා. ඒක හැදිච්ච ලෝකේ ක්‍රමයක්. අද රජුරෝ කියන ඔබ වැරදිකාරයි කියලා. අන්දරේ කියන දෙයන්නාස වැරදිකාරය හරි නිවැරදිකාරය හරි කියන මට පොඩි පොඩි ඉඩක් දෙන්නේ කියලා. ඉතින් අන්දරේ අම්මතර જાති ශ්‍රී ලංකාරයනේ. ඊට පස්සේ කියනවා මේ පොඩි කාමරයක් පෙන්නලා ඒ කාමරේට රාජසේවක ඔක්කොම මාලිගා වැඩ කරන කට්ටිය දාන්නේ කියලා. නිකන් ප්‍රයිවට් බස් එක අවුරනවා වගේ දාන්න බැරි තරම් සෙනඟ. ඉතින් අන්දරේ රජුරංගෙන් අණක් ගන්න. ඔක්කොමලා හිර කරනවා අරකට. ඊට පස්සේ කියනවා රජුරංගේ අණක් තියෙනවා පොඩි වැඩකටත් නැත්නම් අන්දරගේ බෙල්ල යනවනේ. මුද්දටම හිර වෙලා ඉන්න වෙලාවක රජුරවන්ට කියනවා අර දොරෙන් ඇවිල්ලා මේ පිටි ගාවට එන්නේ. ඉතින් අර මිනිස්සු ඔක්කොම ඈත් වෙලා රාජසිද රජුරු ඇඟේ ගාවුනොත් එතන දන්නවමන්නේ. ඈත් වෙලා ඈත් වෙලා රජුරු අතරින් ඇවිල්ලා දොර ගා ඇවිල්ලා යනවා. ඊට පස්සේ කියනවා දෙවියන් වහන්සේ රාජභෝජනයේ මේ මිනිස්සු ආවේ. කිරිපැණි ටික රජුරෝ ආවේ. ඒක එනකොට කට්ටිය අයින් වෙලා ඊට දුන්නයි කියන්නේ. ඉතින් ඒ වගේ තමයි අපි අර සතිය රිංගවනකොට හිතවිලි ඇවිල්ලා පිරිලා. ඒ පිරිලා සම්පූර්ණ හිත පිරිලා තියෙන හිතවිලි වලින්. නමුත් අපි කියනවා හරි ওই හිතවිලි තිබුණාට හුස්ම ගන්න නැතුව බෑනේ. හුස්ම ගන්නවානේ. අපිට බැරිද හුස්මට සතිය පිටවන්න දැන් ඉතිවිලි වලින් කරන්නේ හුස්මයි සතියයි අතර දෙකට කිරීම. අපි ඒකම දැනගෙන ඕන තරම් ඔබ හිතපන් මට ප්‍රශ්නයක් නැහැ. හුස්ම ගන්න බව දා ඒක මූල ධර්මයෙන් පෙන්නලා දෙන්න පුළුවන් ඒක සපන්න මේ හිතවිලි තියෙන මැද හුස්ම ගන්න අල්ලන්න බැරි. කවදා හරි ඒ নানা ප්‍රකාර හිතවිලි අතර හුස්ම ගන්න ගිය දවසේ හුස්ම අල්ලගත්ත දවසේ තේරෙයි මේ හිතවිලි වල තියෙනවා 100ට එකක් දෙකක් විතර සචේතනික හිතවිලි 99ට වැඩිය තියෙන්නේ අචේතනික ඒවට කියන්නේ thought without a thinker කියලා. හිතන්නේක් නැහැ. හිතවිලි නිකන් අර පාළුගේ බලම් බෙදෙන වගේ නේ හිතවිලි. ඒව ගැන බැලුවොත් ඒව chain thoughts වෙනවා නැත්නම් train thoughts වෙනවා නැත්නම් නිකන් ওই අතනින් මෙතෙන් එන බුබුලු විතරයි. ඒ වගේ කිසි content එකක් නැහැ. අන්තර්ගතයක් නැහැ. ඉතින් අපි ඒවට හිතවිලි කිව්වට ඇත්තට මෙවුව හිතවිලි වල කලල අවස්ථාව මිසක් හිතවිලි නෙවෙයි. හිතවිල්ල හිතවිල්ලක් බවට පත් වෙන්න හිතන්නෙක් ඉන්නවා. අපි ඒක අනුමත කරන්න ඕනේ. අපි ඒක අනුමත කරනකොට ආනපානේ අනුමත කරනකොට හිතවිලි නිකන් මේ දන්වලක පුරුක් ගැලවිලා ගියා වගේ වෙනවා. මේ ප්‍රොෆෙසර් මට දුන්නාර thought without a thinker කියලා මාක් එප්ස්ටයින්ගේ පොත. මම එතකොට හැබැයි මේ මේ පාවොක්සයිඩේ කතාව අහලා තියෙන්නේ මම රෙකමන්ඩ් කරන අය පොත කියවන්න කියලා thought without a thinker යා මාක් කෙප්සයින් කියලා කියන්නේ වෙස්ටර්න් සයිකියාට්‍රිස් කෙනෙක් සයිකොලොජිස්ට් කෙනෙක් ඒ වගේම හොත ආනපන සතිය නැහැ මයින්ඩ්ෆුල්නස් ගැන දන්නේ කෙනෙක් එයා අන්තිම කතා කරලා කියනවා මේ හිතවිලි වලින් පිළිලා තියෙනවායි කියලා කිව්වට මේ හිතවල ගන්න කොම්පෝස්ට් හදන්නවත් ගන්න දෙයක් නෙකේ නෑ හිත පුහුණු කරපො නැති නිසා මොකකින් හරි ෆිලර් එකක් දාලා තියෙනවා අපි ඔය වාතයේ මේ භාජනයක තියෙන වාතය කොච්චර අයින් කරත් ඉතුරු තියෙන වාතය පිරෙනවනේ ඒකේ. හංසික පීඩන ගැන කතා කරනකොට අපිට කියලා දෙනවනේ. ඒකේ හිස්සෝ තියන්නේ නැහැ. තියෙන වාතයෙන් පිරෙනවා. ඒ වගේ අපේ හිතට මේ දේ කරපන් කියන එක යෙදෙලා දැම්මේ නැත්නම් ඒක මොනවා හරි දෙයකින් පුරවලා තියාගෙන. හැබැයි ඒකේ අන්තර්ගතයක් නැහැ. ඒකේ පිටකොන්දක් නැහැ. ඉතින් ඊට වැඩිය හරි බලවත් සතිචෛතසිකේ. ඒක නිසා අපි හිතවිලි නෑ කියන්නේ යන්නේත් නෑ. උඹ එන්නපයි කියලා වෛර කරන්න යන්නේත් නෑ. හිතවිලි අස්සෙන් පුළුවන් තරම් බලනවා. වරින් වර වරින් හරදී ආස්වාස් ප්‍රස්වාස් බලන්න. ඉතින් ඒකකොට තමයි තේරෙන්න පටන් ගන්නවා ඒක අර රාජසේවකෝ වගේ තමයි හිතවිලි. නමුත් අර සතියට බහිනකොට රජ්ජුරෝ එන්නා වගේ අරකොල්ල ඉඩ දෙන ගතියක් තියෙනවා. ඒක මේ කරලා බලලා අත්දකපු නැති කෙනෙක් කවදාකවත් හිතන්නේ නැහැ. ඒ වගේම එකක් තියෙනවා හීනමානෙන් හෝ අදිමානෙන් පෙළෙන කෙනාට හිතවිලි වල භයානක ගතියක් තියෙනවා. එයාට රජ්ජුරුවාවත් අයින් වෙන්න බෑ. ඒ වගේම තද බල මේ ඥාති විශේෂන වස්තු විශේෂන වුණාට පස්සේ ඒ ඒ රැල්ල බහිනකම් හිතවිලි බලවත්. ඒ වෙලාවේ භාවනා පටන් ගන්නත් එපා. ඒ වගේම භාවනා සෑහෙන දිනු කරපු කෙනෙකුට මිසක්කා වගේ ඥාති විශේෂණයක වස්තු විශේෂණයකදී කපාගෙන බහින්න බෑ. නමුත් මේ කතා කරන්නේ එහෙම ඥාති විශේෂණ වස්තු විශේෂණ නැති හීනමාන අදිමාන කියන මානසික අසහන නැති සාමාන්‍ය හිතවිලි වලට මේ සත්‍ය පුදුමාකාර බලයක් තියෙනවා. ඒක නිසා හුඟක් වෙලාවට තද බල ඉන්ටර්විව් එකට ගිය වෙලාවකාරී නැත්නම් විභාගයට ගිහිල්ලා ධර්ම ප්‍රශ්න පත්‍රයක් හම්බ වෙච්ච වෙලාවක හරි අපේ හිත සම්පූර්ණ අවුල් වෙන්න පටන් අර ගන්නවා මේ බේල් වෙයිද දන්නේ ප්‍රශ්න බැරි වෙයිද දන්නේ කියලා. ආන්නේ වෙලාවේ කරන ලද භාවනාවක් ඇති කෙනෙක් නම් ඒ ප්‍රශ්න පත්‍රය පැත්තක තියලා පොඩ්ඩක් මේ ආනපාන වගේ දිහා බැලුවොත් ප්‍රශ්න පත්‍රය ලේසියම දෙලින් පටන් ගන්න කරතයි. එහෙම නැත්නම් ඒ ඒ කුලප්පුව නිසාම දන්නකම මතකේ හැකියාව නැති වෙලා උඟක් වෙලාට පෙළෙනවා. ඒ නිසා තමයි දැනුම මතුවෙන්න නම් අර කලින් කරලද භාවනාවක් තියෙන කෙනාට තීරණ මේ වෙලාවේදී හිත ටිකක් අවුල් වෙනවා. ඒ අවුල් වුණාට මේකේ කරන්න පුළුවන් හරියක් තියෙනවා මේ ප්‍රශ්න වල ලේසි තැනක් තියෙනවා. එතනින් පටන් අරගන්න නම් ප්‍රශ්න පත්‍රය දිහා හොඳට ටිකක් වෙලා බලන්න ඉන්න ඕනේ. කලබල වෙන්නේ නැති ඒ වගේම ආනාපාන සතියත් අඳුල්ලා දීලා හිචිල්ලටත් එන්න ඇරලා පුළුවන් වෙලාවේ ආනාපාන සතිය කරනවා. අනික වෙලාවේ හිචිලි ඇස්සේ ඒ හුස්මත් දෙකක් බා ගන්න පුළුවන් නම් මාළු බානවා වගේ. එතකොට තේරෙන පටන් ගන්නවා මේ ශිල්පයේ එහෙම නැත්නම් ඒ උපක්‍රමය මුගක් තැන් වල වැඩ කරනවා කියන්නේ. මොකද කියන්නේ මොනවා කියන්න තියෙනවද? ඈ? ඕ හොඳ පප්. දෙන්න ඕ හොඳ පප්පා මට දෙනවා පොත් හොයලා. Market Science Dortica, which I think is a wonderful book. And I think uh, it's something that everyone should read. And maybe someone can translate it in English. You are the best. <laughs> no, I, am not that. I, I Mark Epstein, all the books, all the books are very good. Yeah. So uh, that uh, I have two copies, one you gave, ඒක කියවන්න හුඟ දෙනෙකුගේ ප්‍රශ්නයක් තමයි මේ හිතවිලි බහුලකම නිසා හුස්ම මේ සත්‍ය පාත්තන්න බෑ කියන එක. එයා ඒක තමයි මුළු පොතම ලියලා තියෙන්නේ. ඔය හිතවිලි කියලා තිබ්බට උගේ අන්තර්ගතයක් නැහැ. ඒක මේ පාලුගේ වළම් බෙදින හිතවිලි. උඹ හරියට එල්ලකින් ගියොත් රජුරෝ ගියා වගේ ඔක්කොම රාජසේවකයි. එහෙම නැත්නම් මේ සෙනග තියෙන වීදියේක මට යන්න ඕන ගමන යන්න පුළුවන් සෙනගේ සෙනග අඩු වෙනකන් හිටියොත් කවදාකවත් ඉවර වෙන්නේ. ඒක තමයි ඒකට තියෙන ක්‍රමය. සාමාන්‍යයෙන් අර ගණන් කිරීමේ ක්‍රමය හැම කියන්නේ භාවිතා කිරීම ඒක ඒක පුරුද්දකට වගේ යන්න පුළුවන්ද නැත්නම් එහෙම නිකන් ඒකෙදි ඇත්තට මේ ගණනා ක්‍රමයේ තියෙන දැනගත යුතු දේ තමයි භාවනා කරන කෙනෙකුට හැමදාම ප්‍රශ්නේ හිතවිලිම නෙවෙයි. සමහරවිට ඉඳගෙන ඉන්නකොට වේදනා මුන්න විදියකින්වත් ඉඩ දෙන්නේ නැහැ. එයාට ගණනා ක්‍රමය හරියන්නේ නැහැ. තව සමහරකට මේ ඔර්ලෝසුව ටික් ටික් ගන්න සද්දවත් ඉවසන්න බෑ. නිකන් සාමාන්‍ය දොලක් අයින කෝච්චි පාරක් අයින මොහොත අයිනක ඉඳ ගන්නකොට එයාට හිත එකලස් වෙන්නෙම නෑ අර සද්දේ. එයාටත් ගණනා ක්‍රමය හරියන්නේ නෑ. අපි භාවනා කරලා බලන්න ඕනේ හිත සතිය කැඩෙනවා. කැඩෙන 10 වාරයක අට වාරයක් නම වාරයක්ම ගන්නේ හිතවිලි වලට නම් අනේ යාට හිත දැහැගේ මම මේ මේ විතක්ක චරිතයක් හිතවිලි තමයි මගේ ප්‍රශ්න කියලා. ඒ ටික විතක්කේද මට ප්‍රශ්න කියන එක කාටවත් උදව් කරන්න බෑ. යා කරලා ඉගෙන ගන්න. යා ඩයග්නයිස් කරගත්තට පස්සේ තමයි ගණනා ක්‍රමය දෙන්නේ. එතකම්ම ගණනා ක්‍රමේ නිකන් ඕවර් ද කවුන්ටර් බේතක් විදියට දෙන්නේ නැහැ. ප්‍රෙස්ක්‍රිප්ෂන් ඩ්‍රග් එකක්. ඒ ලෙඩේ අල්ල ගන්න ඕනේ. ලෙඩේ අල්ල ගන්න කමටහන් සුද්ධ කරන්න. සුද්ධ කරනකොට තමයි තේරෙන්න පටන් ගන්න මෙයාට ප්‍රශ්න තියෙන හිතවිලි. මෙයාට ප්‍රශ්න තියෙන වේදනා. මෙයාට ප්‍රශ්න තියෙන ශබ්ද. එක එක කරන්නේ චරිත වෙනස්. එනිසා හිතවිලි හුඟ සමහර වෙලාවට මික්ස් කැරක්ටර්ස් තියෙනවා. එක එක වෙලාවට ටිකේ කට්ටියට ගණනා ක්‍රමේ හරියන්නේ නැහැ. ඒ නිසා එතන ප්‍රශ්න තියෙන්නේ එතන මේ වටිනාකම තියෙන්නේ උත්තරේ නෙවෙයි හරියටම ප්‍රශ්නේ අවබෝධ කරගන්න එක. ඒ ප්‍රශ්නේ අවබෝධ කරන්නේ භවනා නොකරපු කෙනෙකුට ප්‍රශ්නේ අදාළත් නැහැ, මතුවෙන්නේ නැහැ, වැඩකුත් නැහැ. භවනා කරලා අත්නාරින දිගටම කරන අප්‍රත්‍යත ධෛර්ය කෙනාට තමයි ওই උපක්‍රම ක්‍රම හරහා මතු කළ දෙන්න පුළුවන්. අවසර අවසර ස්වාමීන් වහන්සේ. මේ සමහර භාවනා කරනකොට නොඑක් විදිහේ මේ උදාහරණයක් විදිහට ගත්තොත් මේ යම් කිසි විදිහකින් මේ ශරීරය කැඩිලා කුඩු කුඩු වෙලා කැලි කැලි වලට යනවා වගේ ඒ වගේ පෙනීම් ඇති වෙනවා කියලා අපට අහන්න හම්බෙනවා අපිත් එක්ක භාවනා කරන අයගෙන්. ඒත් ඔය කියන සිතිවිලිද නැත්නම් මේ මොනවා හරි භාවනාවේ ප්‍රගතියක් අඳුනන ලක්ෂණයක්ද කියලා පැහැදිලි කරගන්න පුළුවන්. කියන වචනේ හැටියට බලනකොට නම් ප්‍රගතියක් තමයි. නමුත් හරියට මේ ජවන නාටකමක ජවනිකා වැටක් තියෙනෝනේ එපිසෝඩ්ස්. ඒ හරියට මෙන්න මේ එපිසෝඩ් එක කියලා අල්ලගත්තේ නැත්නම් උග බාධාවක් වෙන්නත් ඉඩ තියෙනවා. හරියට මේ භාවනාවේ මුළු කතාවෙම කොතනින්ද පටන් ගන්න කොතෙන්ට යනකොටද මේක පේන්නේ කියන කනුව තමයි සුබ නිමිත්තක්ද අසුබ නිමිත්තක්ද වෙන්නේ. සමහරු ඉන්නවා පොත් කියවලා කියවලා කියවලා කියවලා භාවනා කරන්න පටන් ගත්තාම ඌව කල්පනා කරනවා. කල්පනා කළේ කෙනා වට ඉඳගත්තම මොකද්ද කියන්නේ බින්දි බින්දි යනවා පේනවා. මට උදයබ්බේ ඥානෙ පේනවා. හරිද කියලා අහනවා. මොන මොන දෙමලයක්වත් තේරෙන්නේ නැහැ මොකද්ද කර භාවනාවේ ඉඳගෙන ඉන්නකොටද වෙන්නේ මොකද වෙන්නේ කියලා අර ඉතිහාසයට පසුපසු බිම කළා මිස ඒ බිදි බිදි යනවයි කිව්වට හරියන්නේ ඇත්තටම බලනකොට මොලේ නරක වෙනවා මේ පොත් කියවලා පොත් කියලා ඉඳගත්ත ගමන් අරමයා කියන්නේ ඒ මනසයට ඒ මේව කරන්නේ නැතුව ආයෙත් මතක් කරනවා මේ උසාවියේ ඉන්නේ ඒ නිසා ওই දෙන කට උත්තරේ වැදගත් කරුණාකර පසුබිමට සාපේක්ෂව කතා කරන මොකද්ද කර භාවනාව ඉඳගෙනද කොච්චර කරන්න යනවද ආව ඉඳ ගන්නකොටම කාවද කියලා කරන්න ගියාම අර කියන්නේ නෑ නෑ මට ඒව මොනවක්වත් දැනගන්න ඕනේ නෑ බිඳි බිඳි යන එක හරිද ටක් ගාලා ගන්නලා අතෙන් දාන එහෙම නැත්නම් මේ මේ උද්‍යප්පේ ඥානේ මට බලනවා හරිද කියලා හන්ති මේ මේ මනස උද්‍යප්පේ කියන්නේ මොකේද කියලා දන්නේ අපිට ඒක අර්ථකථනය දෙන්න පසුබිම ඇඳ ගන්නවා ඒ නිසා මේ බුදුම ස්වාමීන් වහන්සේලා කියන්නේ කමඨහන් සුද්ධ කරනකොට තමන් මේ දැකපු වැදගත්ම දෙයකින් පටන් ගත්තොත් ගුරුවරයාට කරකොලත් ඇති වගේ මොකක්වත් බෑ. යාට කියන්න ඕනේ මම වාඩි වුණා. මම කිව්වේ බිම්බීම ඇකිලි. නැත්නම් ආනාපානෙ මට ආනාපානෙ පේන්නේ මෙහෙමයි. මෙන්න මෙහෙම යනකොට යනකොට යනකොට මෙහෙමුණයි කිව්වොත් ගුරුවරයාට තේරෙනවා බෑග්ග්‍රවුන්ඩ් එක. ඒකට එයා පුළුවන් අර කතාවට සම්බන්ධ වෙන්න. නැත්නම් ගිය ගමන්ම පටන් අරගත්තම අර වගේ දෙයකින් ඒ ගියාම අපි ලොකු සාන්දලා හරියට hina වෙනවා. මේ විනාඩි දෙකකට ගිය ගමන් උපාසකම්මල ඊළඟ එයා කැරක්ටර් සර්ටිෆිකේට් දෙනවා ලොකු සාන්තිට ස්වාමීන් වහන්සේ මම නම් සෝවන් වෙලා ඉන්නේ කියලා පටන් අරගන්නවා. ඉතින් කියනකොටම නිස්සාරණ වනේ වැටෙන්නේ පිස්සන්ගේලා ඉස්සුන. මට වයින් උඹ ගිහිල්ලා මේ තැන් තැන් වල මොනවද උගන්වන්නේ පිස්සෝ කරනවා මිනිස්සු ආපු ගාම මේ මේ මේසරි ගියාට පස්සේ ලොකු සංස් කියනවා වැදගත් කට්ටියක් ආවලු. ඇයිල නොනමත් එක්කවලු මට මූත්‍රා කරනකොට මේ නාම රූප පරිච්ඡේඥානේ වැටුණා කියලා. නාම රූප දැක්කයි කියලා. ඉතින් ලොකු සාංශ බණිනවා මට දිගට හරහට මම හොඳ කුණුහරුපක් කිව්වා ඒ වෙලාවේදී ලොකු සාංශ කරබන් හිටියා. කියන්නේ කිසිම පසුවීමක් නැහැ හඳුන්වා දීමක් නැහැ මොකක්වත් නැහැ ගිය ගමන් කියනවා මට මූත්‍රා කරනකොට නාම රූප හොඳට පේන්න පටන් ගත්තා ඈ ඒක තමයි ඉතින් මේක මේ උසාවියට ගිහිල්ලා නඩුවක් කියන්නේ ඉතලා මේ නඩු අංකේ මේකයි මෙතෙන්ට යනකම් ගියා කියලා ඒ පසුබිමට එන්නේ නැතුව ඒ උත්තරේ දුන්නාම ඒක නිකම්ම නිකන් ජෝක්යක් වෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ දෙයක් එනකොට එතෙන් එනකන් යාට ඉතිහාසයක් තියෙනවා. ඒ ඉතිහාසයේ හරහා ගිහිල්ලා එතෙන් ආවොත් පසුබිමට සාපේක්ෂව සිද්ධිය අදාළ භාවයක් තියෙනවා. මුකුත් නැතුව ඒකෙන් පටන් අරගන්න ගියාම අහගෙන ඉන්න කෙනාටත් තේරෙනවා මේ මිනිස්යාට මොන උත්තරේ දුන්නත් අහගෙන ඉන්න මානසිකත්වෙකුත් නැහැ. ඉතින් හිමීට වාඩි කරලා මුලක ඉඳලා සුද්ධ කරගෙන යන්න. ඒක මේ ඇත්තරම දැන් අවුරුදු 40කට 50කට ඉස්සෙල්ලා ඔය තිබුණෙම නැහැ. මේ මෑතකදී ආපු පිස්සුවක් ඔය. ඒකෙන් තින් තරහ වෙනවා කිව්වහම ඔක කාන්තාවන්ට තමයි ගොඩක් එළිදේ තියෙන්නේ. මම මේ සංකාරූපෙක්ක ඥාණයෙන් පටන් අරගන්නේ. මට මේ ගිය ගම උදේ අපේ පේන්න පටන් අර ගන්නවා. එහෙනම් මට බිඳි බිඳි යනවා පේන්න පටන් අර ගන්න. ඉතින් මට වෙලා තියෙන්නේ ඒක එනකොටම මේ අර යෝගාවචරය කෙරේ තියෙන අනුකම්පාව වෙනුවට සාකස්ටික් වෙන්න ගන්නවා. ඉතින් හරි අමාරුයි යටපත් කරගන්න. ඉතින් ඒක වෙලත් නැති වුණොත් එහෙම ඉතින් නතර කරලා ඉඳගෙන ඉතින් අහනවා කොහෙන්ද ආවේ? දවල්ටවත් කෑවද? ඊරා හොඳට නිින්ද ගියාද? කෑමකට ලුණු මිරිස් හොඳද? අනේ දෙක තුනක් ඇව්වට පස්සේ තමයි ඔන්න පොණ්ඩක් පොළොවට බා ගන්න පුළුවන්. නැත්තම් මේ අර පැරෂූට් වල යනවා. ඉතින් එතකොට කියන ඕව කතා කරන්න බෑ අපිට වැදගත් දෙයක් කතා කරන්න ඕන කියලා. වැදගත් මොකද්ද? අමු පිස්සු. සුද්ධ පිස්සු ඒක නිසා මේ මේ අපි මේ පිළිවෙලට යන්න ඕනේ. ඉතින් හුඟ දෙනෙක් කැමති නෑ අර ඉතිහාසයේ පෙර දශකන ඉන්න කැමති නෑ කෙලින්ම මේවට උත්තර ඇති කියලා හිතනවා. ඒක මේ මෑතකදී වෙච්ච ඔය චින්තාමය ඥාන සුත්‍රමය ඥාන ඉස්සර වෙච්ච වෙච්ච දෙයක්. නමුත් මම හිතනවා අපි දැන් ඉන්නේ මේ කමතාන් සුද්ධ කරන වෙලාවේ. ඒක නිසා අපි මෙතනින් ධර්ම සාකච්ඡාව පෙන්නීම කරනවා. ආ <laughs> ඊට පස්සේ <laughs> ඊට පස්සේ මොකද කරන්නේ නෑ මම කියන්නේ <laughs> හරි එහෙනම් අපි මේ මේ අපි තුන වෙනකම්ම මේ මේ විදිහට ගිහිල්ලා ප්‍රෝග්‍රෑම් එකක් එතකොට ප්‍රෝග්‍රෑම් එකක් දෙයි එතකොට මේ මොකද්ද කරන්න කියලා අන ගියාමයි ඔයත් කියන්න වහන්සේ දේශනා කරන ආකාරයටම දැන් මේ භාවනා කරගෙන යනකොට ඒ භාවනා කරන ඕම් මයික් එක ඇල්ලුවට හරියන මයික් එක මන්ද දැනන්නේ සවුන්ඩ් වේව්ස් වලට අල්ලන්නේ භාවනා කරගෙන යනකොට දැන් මේ වගේ ඒ රූප දැන් එලි පේනවා ආලෝක පේනවා ඒ වගේම දැන් සමහර වෙලාවට දිව්‍ය ලෝකවල තියෙන රූප බ්‍රහ්ම ලෝකවලගේ ඒ වගේ දේවල් පේනවා කියන දේවලුත් අපි අහලා තියෙනවා. ඉතින් අපිට ලැබිලා තියෙන උපදේශ තමයි ඒක අමතක කරලා ආනාපානෙටම හිත යොමු කරන්න කියලා. දැන් අර වගේ වෙලාවෙදී සමහර අය ඒව ඔස්සේ ගිහිල්ලා ගිහිල්ලා එතනින් ඒක ගැන සම්බන්ධ කමියුනිකේෂන් කරනවා වගේ මතයක් තියෙනවා. ඒක ගැන ඔබ වහන්සේ මොකක්ද? මම මෙහෙම මම මෙහෙම <coughs> උපමාවක් දෙන්නම්. එතකොට මම අපිට පුළුවන් සාකච්ඡා දෙමු කරන්න. අපි රැයක නිදාගත්තට පස්සේ හීන කොච්චර දකින්නවද? උදේ වෙනකොට මතක් වෙන්නේ Taman රුචි ටික විතරයි. ඒක හොඳට සලකලා බලන්න. යම් හීනයක් Tamanට තණ්හාවෙන් හෝ මාන්නෙන් හෝ ditthියෙන් සම්බන්ධ නම් ඒක මතක හිටිනවා. ලක්ෂයක් දකින්න හීන මතක නැහැ. එතකොට භාවනා කරනකොට Tamanගේ මාන්නේ වැඩි වෙන දේවල් බොහෝම ආසන්නව උත්සන්නව පේනවා. තමන්න තෘෂ්ණාව වඩන දේවල් තමන්ගේ මාන්නේ වඩන දේවල් නිසා කෙලෙස් වලින් තමයි මේ දේවල් ඇට්‍රැක්ට් කරන්නේ. එතකොට අපිට තේරුම් ගන්න තියෙන්නේ ආ භාවනාකට දාගපු ඔක්කොම නෙවෙයි මේ කියන්නේ. එයා රුචි ටික, එයාගේ මාන්නේ වඩන ටික, එයාගේ ධිට්ඨිය වඩන ටික. දකින්න ඔක්කොම කියන්න ගත්තොත් පැයක් භාවනා කරලා පැයක් කමටහන් දෙන්න eBay. අල්ලන්නේ තණ්හාමාන දිට්ඨියට අල්ලන දේවල්. ඒකට අහගෙන ඉන්න එක නා දැනගන්න ඕනේ මේ දැකපු දේවල් නෙවෙයි කියන්නේ රුචි දේවල්. ඉතින් එතකොට ඒ ඒ පසුබිම ඉඳන් කතා කරන හැබැයි මේ පුද්ගලයාට හානි නොවන විදිහට මානසිකත්වයට හානි නොවන විදිහට මතකවල දැනගන්න ඕනේ. ඒ නිසා භවනා මේ බුරුම පොතේ බුරුම ශාංශ කියනවා දැකපු දේවල් තෝරලා කියන්න එපා. විච්ච විදිහට කියන්න තෝරන්නේ තණ්හා මාන දිට්ඨියහරහා. විච්ච විදිහට කියන්න අරගත්තොත් අර සිද්ධි විතරක් නෙමෙයි වෙලා තියෙන ගොඩක් වෙලා තියෙනවා. නමුත් අර ඇල්ලුවේ මොකටද? පුසන්ති පස්සා උපදීන් පටිච්ච නිරූපදීන් කේන පුසෙය්‍යොම් පස්සා. උඹ ස්පර්ශෝ ස්පර්ශ කරන්න උඹේ රුචිකත්වය හැටියට. ඒ අනුව ඒ රුචිකත්වය ඇවිල්ලා තියෙන උඹේ සංසාරෙන් කෙනා කෙලස් වල හැටියට. ඒ නිසා අහගෙන ඉන්න එක නා සීබුද්ධියෙන් අහන්න තියෙනවා මෙහා මොනවටද රුචි. තිබුණ දේවල් නෙවෙයි අල්ලගත්ත දේවල් ටික නෙවෙයි අහුවෙන්නේ. ඒක යාගේ දෝෂයක් නෙවෙයි. එයා දන්නේ එයා ඒ මේ ඒ කියන්නේ මේකට කියන්නේ වරණාව ශෝෂණය කියලා ෆිල්ටර් කරලා තමයි එයා ගන්න ඔක්කොම ටික ගන්නෙ Tamange ෆිල්ටර් එකේ හැටියට ඒක කර්ණ සංසුද්ධ කරන එක නම් හොඳට දන්නවනම් තේරෙනවා මෙයා මේ අහුලලා තියෙන්නේ මොන තණ්හාවෙන්ද මොන මාන්නෙන්ද මොන දික්තියෙන්ද කියලා. හැබැයි ඒකේ මනසට ඉඟි කෙරුවොත් හානියයි සයිකොලොජි එකට බාධා වෙනවා. ඉඟි කරන්නේ නැතුව අහුලන්න ඕනේ කතා කරනකොට තියෙන දේවල් වලින් මේ මම දැක්කේ මේකයි කියලා කියන්නේ දැකපු ඔක්කොම නෙවෙයි. Taman රුචි කරපු ටික, Taman මාන්නේ කරපු ටික, Taman දික්ටි කරපු ටික. ඉතින් ඒක නිසා ඒක ගැන අර්ථකථනයක් දෙන්න අපිට සුදුසුකම් නැහැ. මොකද අපිටත් තණ්හාමාන දික්ටි තියෙනවා. අපිට හැමීට පුළුවන් එයා විවෘත මතද හරියක් නම් කියලා දෙන්න. රැයකට හීන කොච්චර දැක්කටමට මතක හිටින්නේ උඹට ඕනේ ටික විතරයි. දැන් අපිට ලෙක්චර් එකක් අහගෙන හිටපුවාම මතක හිටින්නේ ඕකෙන් 100ට 20ක් විතර ප්‍රදේශයක් අනිතව හැදෙනවා. දවස් 10ක් යනකොට ඒකෙම 110ක් විතර ඉතුල අනිත ඔක්කොම මතක අල්ලන්නේ අපිට රුචි ටික. ඉතින් එයා කියන්නේ ලෙක්චර් එකේදී මෙච්චරයි කිව්වේ කියලා. ලෙක්චර දන්නවා මේ මනසට කියලා දෙන්න ඕන නැති වුණා 100 100ක් නමුත් එයාගේ ඇබ්සෝප්ෂන් එක තියෙන්නේ අපි වරණාව ශෝෂණය කරන 120ක් විතර හැබැයි ඒකෙන් එයාගේ කැරක්ටර් එක පේනවා. එයා කතා කරන කතාවෙන් කැරක්ටර් එක පේනවා. ඒ කැරක්ටර් එකෙන් තමයි ඒක කියවන එක තමයි ඒක අංග සම්පූර්ණ වෙනවයි කියන අනාගාමී වෙච්ච කෙනෙකුට. අනාගාමී වෙච්ච කෙනෙකුට කතා කරන කතාවේ මෙයා කතා කරන්නේ තණ්හාවෙන්ද මානෙද දික්තින්ද කියලා අල්ලගෙන ඒ තණ්හාවම ගලවන්න ඒ ක්‍රේන් එක දිගේම ඒ වේන් එක දිගේම පණිවිඩය දෙන්න පුළුවන්ලු අනාගාමී වෙච්ච කෙනාට. එයා දැන් මේ කතා කරන්නේ මාන්නෙන් නම් හිතෙන් නැති වෙන විදිහට මාන්නේ කඩන්න නැතුව වට කරලා ගෙනියලා ඕකට තමයි මාන්නේ කියන්නේ කියන එක ඔය නිදර්ශනෙම පෙන්නලා දෙන්න පුළුවන්. එයා කතා කරන යම් දිස්ත්‍රික්කෙන් නම් අහුම්කම් දෙන්න ඕනේ සම්පූර්ණ පූර්ව නිගමන වලින් තොරව කවුන්සලින් කරන්නේ ෆ්‍රී ඇසෝසියේෂන් කිය ඒකේ ඩාට පෙන්ලා දෙන්න ඕන කන්නාඩියේ ඔය ඔය ඇල්ලිල්ල අල්ලලා තියෙන්නේ දිත්තියේ කියන එක යාර රිදෙන්නේ නැති වෙන්න අල්ලලා දෙන්න පුළුවන්ලු ඔය IMS එක කරපු රිසර්ච් එක පෙන්ලා දීලා තියෙනවා ඒගොල්ලන් හම්බෙලා නැහැ ගොඩක් කැන්ඩිඩේට්ස්ලා අනාගාමි වෙච්ච කෙනෙකුට ඕන කෙනෙක් කරන කතාවෙන් ඒක ඇවිල්ලා තියෙන මොන සෝස් එකෙන්ද කියලා අල්ලන්න පුළුවන්. තණ්හාවෙන්ද ඇවිල්ලා තියෙන්නේ මාන්නෙන්ද දිට්ඨියෙන්ද කියලා. මොකද කතා කරන කෙනා ඒ වෙලාවේ තණ්හා මාන දිට්ඨියෙන් දුරු නිසායි එයාට අල්ලන්න පුළුවන්. මේ බෙහෙත් දෙන්න හදන ලෙඩක් තණ්හා මාන දිට්ඨි සහිතනම් අර කියන දේවල් sort out කරලා අල්ල ගන්න බෑ. ඒ නිසා මේ වගේ ප්‍රශ්න ඒ බුදු කෙනෙකුට බාර දීලා ඉන්නවා මිසක් අපිට හරි අමාරුයි ස්ථිර නිගමනය අදලා මේක හරි මේක වැරදි කියන්න අපිට නිකන් මූලධර්ම කියත හැකි අප කරා කොච්චර ලක්ෂයක් දේවල් දුන්නත් අපි අල්ලන්නේ සුළු ප්‍රදේශයක් ඒ අල්ලන දේෙන් මගේ තියෙන තණ්හාව හෝ මාන්නය හෝ දික්කිය පේනවා මිසක් දෙන දේ වෙන මේක අපි බුෆේ ඩයට් එකට ගියාට පස්සේ කන්නේ අපිට රුචිදී අපි කාලිවරලයි කපත්ති උණයි කියලා මේසේ අරපින් යට බැලලා වැඩක් නැහැ මෙයා දන්නේ නැහැ පත්‍ය අපත්‍ය අහුවෙච්ච දේ කාපිරිය මගුල් ඇටෝම ගෙදර ගියා වගේ කනවා. කාලිවල ඇවිල්ලා ඇටෝම මේසේ අර මිනිහට බැනලා වැඩක් නැහැ. ඒ තෝරන මිනිස්යා ඇතේ තමයි වැඩේ තියෙන්නේ. ඒ නිසා ඒ කෙනෙකුට මත ප්‍රකාශ කිරීම එච්චර අපි කෙරුවට ඒක එච්චර දක්ෂ වැඩක් නෙමෙයි මොකද අපේ ෆිල්ටර් එකත් පිරිසුදු වෙච්ච ලාක තමයි අපිට තව කෙනෙක් කින්දයක් අහන්න පුළුවන්. එනිසා ඒක දිගටම තිබිලා තියෙන නිසා වේදර්ශනා උපක්ලේශ කියලා 10ක් හඳුන්ලා දීලා තියෙන අපේ තේරවාද ක්‍රමයේ. ඒක දන්නේ නැත්නම් ධම්මුද්දච්චයක් පහල වෙනවා ධර්මයෙන්ම තමයි උද්දච්චයකටපත් වෙන භාවනාවේ මෙන එකක්. ඇත්ත වශයෙන්ම මෙතන 10ක් තිබුණාට ඔය මහායාන සූත්‍රයක් වෙන සූරංගම සූත්‍රයේ 50 පොලක් අල්ලලා දීලා තියෙනවා. ඉතාමත්ම ලස්සනට ওই වචනේ ඔහොමම ලියලා තියෙනවා. මෙන්න මෙතෙන්දි ගියාට පස්සේ සංඥාව පිළිබඳව සංඥාස්කන්ධයේ ගැටලුව එනකොට එයාට අභිඥා පහළ වුණා වගේ තමයි පේන්නේ. දිව්‍ය ලෝකයට සම්බන්ධ වෙනවා, බ්‍රහ්ම ලෝකයට සම්බන්ධ වෙනවා, මරිච්චත් තමයි පේන්න පටන් ගන්නවා, ඉස්සරහට වෙන දේවල් කියන්න පටන් ගන්නවා. ඒකට කියන්නේ පිස්සු හොඳ එක කියලා. සාමාන්‍ය පිස්සු නෙවෙයි. හැබැයි ඒ දේ කරන්නේ නැතුව භාවනා දියුරු කරන්න බෑ. එයා දැනගන්න ඕනේ විශේෂයෙන්ම වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධ තුනේ සුද්ධිය එනකොට ඒ වගේ විසඳ ගන්න බැරි ප්‍රශ්න වගේක් එන ඔළුවට. එක්කෝ විෂන්ස් එන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මේ මේ මේ ක්ලෙයාවොයන්ස් ක්ලෙයා ඕඩියන්ස් එක එක දේවල් එනවා. ඒක ඒව අල්ලන්නේම ඒ ඒ පැත්තට කෑදරෙක් කෙනා. උදේනාසි කියලා තනම එකක් හරි ඇල්ලුවොත් නිවන නැති වෙනවා. අල්ලන්න නැතුව යන්නත් බෑ. ඒ නිසා අල්ලපු දේ දන්න කෙනෙකුට කියලා කියපන්. ඒතකොට එයා කියලා දෙයි මෙන්න මේ අඩුපාඩු වෙලා තියෙන කියලා ඒ නිකන් බාධක ජීවිත තරඟවලදී ඒ තැනේදී ඒ දේ මාරු කරගන්න නැතුව යන්නත් බෑ. අටුවාචාර්යන් වහන්සේලා පෙන්නනවා මේක වෙන්නේ දක්ෂම යෝගාවචරයට කියලා. නිකන් සාමාන්‍ය භාවටිකයට භාවනා කරන්නට ඒක වෙන්නේ නැහැ. හැබැයි සාසනයට හරි පාඩුයි. මොකද ඒගොල්ලෝ හිතාන ඉන්නවා මට දැන් දේව සරස්වති වරම ලැබුණා. අර දෙවියෝ ඇවිල්ලා මට අරක දුන්නා, බ්‍රහ්මයා දුන්නා, මැරිච්ච අම්මා තාත්තා ඇවිල්ලා දුන්නයි කියලා. හිතා ගන්න බෑ උගත්කමේ කිසිම වගකීමක් නැහැ අමනකම් වලට. කොච්චර සිල් තිබුණත් අලුගාහුව වෙනවා. කොච්චර සමථ තිබ්බත් අහු වෙනවා. ඒ නිසා හරියට මේක දන්න කෙනා ගිහිල්ලා ඒ මන්ත්‍රේ මතුලේ අකයලුවේ නැත්නම් ඒ මේ සූරංගම සූත්‍රයේ යක්කු 500 යක්කු 50ක නම් තමයි තියෙන්නේ ඒකට. ඔබ යන ගමනේ යක්කු 50ක් ඉන්නවා රූප සම්බන්ධව 10 දෙනෙක් ඉන්නවා වේදනා සම්බන්ධව 10 දෙනෙක් ඉන්නවා සංඥා සම්බන්ධව 10යි සංස්කාර සම්බන්ධව 10යි විඥාන සම්බන්ධව 10යි. ලස්සනට පෙන්ලා දීලා තියෙනවා ඒක හිතලා ලියපු එකක් නෙවෙයි කියලා කියනවා. පස්සේ මං ගිහපාර ගියලාදී බුක් බෝධි හම්බෙච්චලාදී මං කිව්වා. ඊට පස්සේ කිව්වා ඕකේ හරි එඩිෂන් එකක් තියෙනවා. හොඳ ට්‍රාන්ස්ලේෂන් එකක් අන්න එක කියවන්න මමත් ඒක අනුමත කරනවා අපේ භාවනා කරන කට්ටිය මේ භාවනාදී හම්බෙන මේ පුංචි පුංචි දේවල් අල්ලගෙන ඒ වගේ ටැග් ගහින්න ගියාම එක තැන කරකැවෙනවා. මේක ඉස්සෙල්ලම දැනගන්න විසුද්ධි මාර්ගයේ තියෙන දස උපක්ලේශය. උපක්ලේශ වෙන්නේ ඔය ආනපන සංසිඳුණාට පස්සේ. ඒ කියන්නේ හොඳ දිනුවක් ගියාට පස්සේ විශාල ආලෝකය එන්න පටන් ගන්නවා විශාල සද්ද හෙන්න පටන් ගන්නවා එක එක නට. ඒ ඔක්කොම නිකන් මේ මේ මනෝ විකාර. මනෝ විකාර කියලා හිතෙන්නේ නැහැ. අර ඉරා කිව්වේ ගහක් දැක්කද ගහක් පෙන්නනවද? එතන ගියාට පස්සේ මේ පස්සේ අසරණයි. ඒකයි බුද්ධ උත්පාද කාලේ නැති වෙලාවේ භාවනා කරාට මිනිහට යන්න බෑ ඉස්සරහට. මොන හරි ලණුවක් දීපෝ දීපෝ කන්න. සර්වඥාන්සේව පීර ඇදලා පෙන්නලා තිනවා මෙතෙන් යනකොට බබා අපට මේක පෙනේ බේරියක්. මෙතෙන් යනකොට මේක පෙනේ බේරියක්. ආන්නේ මෙම ගිය ඒ කියන්නේ මගේ සිංහල වචනෙන් කියනවනම් මේ භාවනා කරන්නේ නිවන වගේ પરමාර්ථයක් නැතුව ඊට පෙරතින ලාමක මේ හීන પરමාර්ථකින් නම් ඔය ඔක්කොම කරනවා. නිවන සඳහා මේ සියල්ල මම කරන්න කිව්වොත් එහෙම ඌ ආවට එයා එච්චර ගණන් ගන්නෑ. දන්නවා මෙහෙම වගේ තැන්වල මෙහෙම ට්‍රැප්ස් වගේක් තියෙනවා කියලා බේරලා යනවා නැත්තම් තව කෙනෙකුට කියනවා මම මට මෙන්නම දෙයක් වුණා අහුණා දන්නේ කියලා ඉඩ තියලා කතා කරන්නේ. ඔය දැඩි මතධාරිය කරන ඉඩ තියන්නේ මම දැක්කා ඔයගොල්ලෝ භාවනා කරලා නැහැ මට නම් වෙලා තියෙනවා කියලා අයියා වෙන්න හදනවා. ඒකට තමයි පිස්සු හොඳේ කියලා කියන්නේ. මම විතර දැකලා නැහැ මෙතන මේ ඔඩියන්ස් එකේ ඉන්න කවුරක්වත් ඒ જાතිය. මට හැම පැත්තෙකම හම්බ වෙනවා ඉතාලම පරිස්සමෙන් බේරලා යන්න ඕනේ. ඒගොල්ලෝ එන්නේ අයිතිවාසිකම් කියාවේ. මම ළඟට ආව එක මිනිහෙක් රෑ 11ට ආවේ 12 මාරණකම් කතා කරා. කතා කරලා පස්සේ කිව්වා මම සත්‍යපට්ඨාන ගැන උගන්වන්නේ කිසිම පොතකින් දැනගන්න නෙවෙයි. මගේ ළඟට සත්‍යපට්ඨානේ ආන්න ආපු කට්ටියට මම මොනවද මේ රුවන්වැලි සෑයේ මඩුවේ ඉඳලා දෙන්නේ ටෝක් එක සම්පූර්ණ බුද්ධ දේශනාව වගේ දෙනවා. ඒ මනුස්සයා අනුරාධපුරයට කියලා බස් එක කන්ට බස් එක යනකම් බස් එකට ගන්නකම් වැස්ස නතර කරන්න මට පුළුවන් කියලා. මට කිව්වොත් එහෙම වැස්සක් එන්න හදනවා කියන්නේ අර විනාඩි 10ක් ඉඳලා යන්න මගේ ටෝක් එක නතර වෙනකම් මම වැස්ස නතර කරලා දෙන්නම්. ඉතින් එහෙම කරන්න පුළුවන් කියලා මෙයා මට ඉතින් බොහෝම අඬහැරව මට හොඳටම නිදි මත. යන්නලා හිටලා මයින් අහනවා ස්වාමීන් වහන්සේ මං ආයෙ දවසක આવොත් කොයි වෙලාවද හම්බෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ මං කව උඹ වගේ යකෙක් 11 මාට ඇවිල්ලා 12 මාටකම් කතා කරන කිසිම අපොයින්ට්මන්ට් එකක් නැතුව ඉලා මගේ පිස්සු කෙනෙකුට අපොයින්ට්මන්ට් එකක් දෙන්න මට පිස්සු දෙකෝ කියලා වුණා. උඹට මම එකක් කියන්නම් කිව්වා. උඹට පුළුවන් නම් සුමාන දෙයක් කතා නොකර හිටපන් කව ඔළුව පැල්ල මැරෙයි කිව්වා. පුළුවන් නම් try කරපන් කිව්වා. උඹට දේශන දෙන්න පුළුවන් වුණාට ඔය කටවහගෙන පුළුවන් වුණොත් සුමාන දෙකක්. අභියෝග කරනවා. මිනිහට හිතා ගන්න බැරි නම මොකද ඕනම කෙනෙකුට කතා කරන්න පුළුවන්. පැය දෙක තුන කතා කරන පුදුම නොලෙජ් එකක්. හැබැයි කතා නොකර හිටියොත් මිනිහා ඉවරයි. ඉතින් මේ වගේ මිනිස්සුෙක් දැකපුවාම සාමාන්‍ය පෘථග්ජන මිනිස්සෙක් කන්නේ නැහැ කියලා කියන්න බෑ. හැබැයි කියනකොට තේින වේගයක් වැඩ කරන්න කියලා. මම තනිකර වේගකින් වැඩ කරන ඔබට ඕක නැති වෙච්ච දහසෙ බබු පුරනවා. පුදුම බයක් වුණා ඒක කිව්වට පස්සේ මනුස්සයා කියන්නේ මම අභියෝග කරේ පුළුවන් නම් සුබන දෙයක් කතා නොකර හිටපන්. ඉතින් මේ වගේ තියෙන තැනක ආධුනිකයෙක් කියලා බහනා කරන්න පටන් අර ගන්නකොට මේ මනුස්සයා ඇල්ලෙන්නේ මේ වගේ දෙයකද නැත්නම් මේ මනෝ විකාරයකද එහෙම නැත්නම් අවංකව ඇත්ත ඇති ඇටි දැනගන්න කතා කරන කෙනෙක්ද කියන එක ආධුනිකයර කරන්න බෑ. ආධුනිකයා ඉතින් හරි අසරණයි. ඒ වගේම මම මේ යුනිවර්සිටි එකේ ඉන්න කාලේ එක මිනිහෙක් ආවා එයා කිව්වා එයා මේ වික්‍රම බුදුන් කියලා. වික්‍රම බුදුන්. යැත්ති කියන සූදු වෙනකට ලස්සන කාන්තාව දෙන්නේ. ඒගොල්ල තමයි ඉන්ටර්ප්‍රීට් කරන්නේ. අර මොනවද කියනවා? ඒ දේව භාෂාවෙලු කියන්නේ. අරගොල්ල ඉන්ටර්ප්‍රීට් කරනවා ටික වෙලා ගියාම බුදුරැස් වීදනවා කියනවා. ඉතින් සුදුරෙද්දක් දාලා ඒකට හේතු වෙලා බණ කියන්න ඕන. ඒකත් මට තේරෙනවා මිනිස්සයාගේ මේ මොකක් හරි අප්සෙට් එකක් තියෙනවා. ඉතින් අපි දැන් බලහනේ ඉන්නවා මේ කියන යකින මම මේ සීල සමාධි ප්‍රඥා ක්‍රමයට නෙවෙයි ගියේ මේ ප්‍රඥා සීල සමාධි ප්‍රඥා සමාධි සීල ක්‍රමයට මම බැස්සේ. ඥානේ ඉඳලා තමයි පල්ලෙහාට ආවේ කියලා ඉතින් යට නෝනා කියනවා. ඉතින් මම බලහනට බුදු රැස් වේදනකම් කිව්වා ඔක්කොම දුනා අද විහිදෙන්නේ නැති දවසක් කියලා. මම මම ඔක්මේ ඉන්න ඔක්මේ ඉන්න ඕන කෙනෙකුට මම කියනවා මං විතර ඒව හරහා ගියේ නැති කෙනෙකුත් නෑ හැබැයි මට ඒව දකින්නකොටම මුල්ලදිම සාකස්ටික් වෙනවා මට එන්නකොටම තේරෙනවා මේ මනසට සනീപ කරන්න බැරි පිස්සුවක් තියෙන්නේ ඒරන්ට බලාගෙන ඉන්න දිහා බලනකොට පේනවා මේ මිනිසුන්ට කරන ගෞරවය පාවඩ එළලා බාරගන්නේ කියන්නේ නිවන පිළිබඳ සාංකා විශයක් හිතක නැහැ මේ අනම්මනම් මැජික් වර්ණයක් දක්වපුවාම බුද්ධිය දක්වපුවාම භූතය දක්වපුවාම එන ඒ ඒ කනෙක්ෂන් එකම පේනවා මෙයාගේ මනස වැඩ කරන්නේ කොච්චර බයස්ද කියලා. ඒව නැති කරන්න මම දකින්නේ එකම උත්තරයි සාකච්ඡා විතරයි. කිසිම පොතක නැහැ. ඒ වගේම අපි අවංකව කතා කරන්න ඕනේ. තව කෙනෙක් විශ්වාස කරන්න ඕනේ මේ මිනිස්සයා මගේ කණ්ණාඩිය යහරා තමයි මම පේන්නේ කියලා. වසංගන බඩේ biju හංගන කතා කරන්න පටන් අරගත්තොත් මං කියන භාවනාව තමයි පිස්සු වැදෙන්න තියෙන කෙටිම ක්‍රමය කියලා. ෂෝටස් කට් එක පිස්සු අට ගන්නවන. හැබැයි පිස්සු වැටෙන්නේ නිවන සඳහා භාවනා කරන අයට නෙවෙයි. ඒ වෙනුවට මේ මැජික් බලන්නයි ආරම්මණන් වලට යන කට්ටියට. හැබැයි ඒව ඒ કોઈ පිස්සා ඇවිල්ලා මොනවා කියන්න පටන් ගත්තත් ෆලෝවර්ස්ලා ඉන්නවා. මම මේ අවුරුදු 30ෙම බල්ලා තියෙනවා. එක එක පිස්සු ලංකාව විතර ඕගොල්ලන්ට හම්බ වෙන්නේ ඔඩියන්ස් එක හොඳ තැන හොඳ වැඩ යන්නේ ලංකාවේ. පුදුමාකාර જાති එනවා. ඒ හැම මිනිස්සයක්ම ශ්‍රාවකයෝ ඉන්නවා. දැන් බුදුහාමරෝ ඉන්න කාලේ සත්‍යස්තුන් වහන්සේලාට අඩුවක් තිබුණේ නැහැ නේ. මේ සරුවච්චන්හන්සේ මේ gediya පිටින් ඉඳද්දි. සස්තාත්මාන්සලගේ කීර්තිනාවට මොනවක්වත් උනේ නැහැ. ඉතින් ඒක නිසා මේ ෆලෝවර්ස්ලා ඉන්නේ කොහොඳ දෙයක්. නමුත් ඒකෙන්ම තීන්දුව ගන්න බෑ. එනිසා මේක ලොකු මේ ඉන්වෝල්ව් ඒක නැත්නම් තමයි යෙදී ගත කරන දෙයක්. ඒ නිසා අපි හැම වෙලාවෙම හදා බෙදාගෙන විවෘතකම තියාන මේ විනිවිද පේන බව තියාගෙන ගියොත් පැටලෙන්නේ නැහැ. නැතුව ගියොත් ඔය ඔය පේන තියෙන එකයි. අමාරු ඒ ඒ යන කට්ටිය වැරදි කියන්න අපිට අයිතියකුත් නැහැ. අපිට ඒ ශක්ති නැහැ. නමුත් කියන්න පුළුවන් මෙච්ච ලස්සන ඍජු under the nose method එකක් තියෙද්දී ඇස්වන්දර තිබේනම් යන්න පාරක් තිබේනම් කිම බැදිවල යන්නේ මල් මුලා වූ එකේ කුසේ. එච්චරයි කියන්න දෙන්නේ. ඒ හේතුව මොකද? ඒගොල්ලන්ගේ attraction එක නිවන නෙවෙයි. මොකක් හරි ලාමක දෙයක්. Um, අවසර ස්වාමීන් වහන්සේට uh, අපි ආධුනික විදියට දැන් බුද්ධ ධර්මය කියලා තියෙන්නේ uh, අපි භාවනා කරන්නේ ඉඳලා අවුරුද්දකට සැරයක් දෙකක් රිට්‍රීට් එකක් කරනවා දවසට පැයක් හමාරක් කරනවා විදිහට අපි භාවනා කරන්නේ අපි සම්බන්ධ වෙන්නේ මේ හුස්ම හුස්ම ඉහළ පහළ යෑම සහ ඒකේ පරිණාමය සම්බන්ධ අනුපිළිවෙල වැඩපිළිවෙලකට uh, දැන් ඒ ගමන් අපේ මේ භාවනාව අපේ ಗುಣ ශරීරය ගොඩනගා ගන්න, ලෝභ දෝෂ මෝහ අඩු කර කර ජීවත් වෙන්න කොහොමද උපකාර වෙන්නේ කියලා පොඩ්ඩක් කියන්න. ඒකට කෙටි උත්තරයක් ඔය මහා චත්තාරිසක වගේ සූත්‍ර සඳහන් කරලා තියෙනවා. දැන් අපි මේ භාවනා කරලා ඉවරලා අපි හිතමු මේ සතිය කියන කඳුන ගත්තයි කියලා. නැත්නම් සද්ධා මේකයි සමාධිය මේකයි කියලා නැතුව නෙවෙයි අපිව සුද්ධ වෙනවනේ එන්නේ එන්න භාවනා කරන යනකොට සතිය එන්න එන්න සුද්ධ වෙනවා. ඒකෙදී ਸਰවචනාංශයේ අන්තිමම ඒ කියන්නේ වචනේ පරිචමාප්තත්වෙන් කියනවනම් ආර්ය අෂ්ටාංග මාර්ගයට යනකොට ප්‍රඥාවයි ඉස්සර වෙන්නේ ඊගාවට සීලය ඊගාට සමාධියනේ. ආර්ය අෂ්ටාංග මාර්ගය යන සද්දා සම්මා සමාධි නෑ සම්මා දිට්ඨි සම්මා සංකප්ප. සම්මා දිට්ඨි සම්මා සංකප්ප හරි නැත්නම් සම්මා වාචා හරියන්නේ නෑ. සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා නැත්නම් සම්මා කම්මන්ත හරියන්නේ නැහැ. සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත නැත්නම් සම්මා ආජීවය හරියන්නේ නැහැ. දැන් වාචා කම්මන්ත ආජීව කියන්නේ බේසික්ස්. අපි සාමාන්‍ය ජීවිතේ මොනවද කතා කරලා යුත්තේ නොකල යුත්තේ මොනවද කල යුත්තේ නොකල යුත්තේ අපි කරන ජීවන රටාව වගේ දේවල් අපි හිතනවා ඒක සීලයට අදාළයි කියලා. බුදුරජාණන් කියනවා මනස පැහැදිලි වෙනකන් සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන මනසේ පැහැදිලිකම එනකන් ඔබ කල යුතු කතා නොකල යුතු කතා ඔබට තේරෙන්නේ නැහැ. ඊමණසට බැනලා මේ කතාව වැරදි කිව්වට හරියන්නේ නැහැ. එයාට කොහොම හරි අත දෙන්න ඕනේ. සම්මාදිට්ඨියක් ඇති කරගන්න ඊට පස්සේ එයාට තේරෙන කළ යුතු කතා නොකළ යුතු කතා. ඊට පස්සේ තමයි එයාට තේරෙන්නේ කළ යුතු නොකළ යුතු වැඩ. ඊට පස්සේ මේ දෙකම වුණාට පස්සේ තමයි එයාට තේරෙන්නේ මේ බඩ රස්සාව සඳහා තෝරාගත යුතු ජොබ් එක. ඒක තමයි ආජීවය. මේ තුන හදන්න ඉස්සෙල්ලා මනස හදන්න ඕන කියන එක ඒක හරිම අධිරාජ්‍යවාදී ක්‍රමයක්. නමුත් ඒකට එනකන් තමයි සත්‍විස් බෝධිපාක්ෂික ධර්මන අපි මේ සාමාන්‍ය ජීවය ආජීවය එහෙමම තියේදී කර්මාන්තය එහෙමම තියේදී වචන එහෙම තියේදී පුළුවන් තරම් සතිය වඩනවා. සතිය වඩනකොට සතියේ සික් සෙන්සර් එකෙන් පෙන්වන්න පටන් ගන්නවා මේ පුද්ගලයා මේ පුද්ගලයා මේ පුද්ගලයා මෙහෙමයි මෙහෙමයි මෙයා ළඟට ගියොත් මෙහෙමයි මෙයා ළඟට ගියොත් මෙහෙමයි මෙයා ළඟට මෙහෙමයි කියලා අපිට අවස්ථා ප්‍රස්ථාය රන් දෙනවා. අපිට වෙනවා choice එකක් දාලා සතිය සමාධිය වැඩෙන පුද්ගලයා ඇසුරු කරන්නත් අනික් කට්ටිය එහෙමීට එම්පි පෙරේ ක්‍රමයේ හැටියට මේව හලන්න. එතෙන්ට එනකන් හැලුවට අහලන්නේ දැනගෙන නෙවෙයි. ඊට පස්සේ සමහර කර්මාන්ත කරනකොට හිත ඇවිස්සෙනවා. සමහර කර්මාන්ත වල හිත නිවෙනවා. ඒව ඉතින් තොගේට කරනවා. හොඳ දර්ශනය ඊටකොට ගියාට පස්සේ තේරෙනවා මේ කර්මාන්තය කෙරුවොත් හොඳයි. මේක හොඳ නෑ. ඒක මේ අල්ලපු ගෙදරින් කිව්වට ඔක්ක පොලිසියෙන් ඇවිල්ලා කිව්වට ඔක්ක නෙවෙයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ මේ බඩ රස්සාව මේ බඩ විහිද රැකගන්න මේ කරන රස්සාවේ තියෙන ධාර්මිකකම. ඒක සාමාන්‍ය හිතන අපිට පාලනය කරගන්න බෑ අපිට දෙන දේ කරගෙන ඉන්න එපයි කියලා. දෙන දේ කරන්න ඕනේ මම අවධාරණය කියන සුඛෝපභෝගීත්වයේ සඳහා මිස පාරිභෝගිකත්වයේ සඳහා මිස බඩ රස්සාවට ඔච්චර කඹරන්න ඕනේ නෑ. බුදුජානනාතිකේ පොයේ මේ බේසික් නීඩ්ස් එක හොයාගන්න ඔච්චරම නටන්න ඕන. අපි නටන්නේ මේ ලෝකෙට පෙන්වන්න. ඒකට ගෑවන්නේ ඒක නම් සංසාරේ. ඒ වෙනුවට simple living high thinking කියන පිරිසකට වැටිච්ච ගමන් තේරෙයි. මම දැන මම ඔය යුනිවර්සිටි එකේ සෙකන්ඩ් ඉයර් එකේදී මට හම්බුනේ ගෲප් එක. පිළිවන ධර්ම ගෲප් එකේදී ඔක්කොමලා එක්ක යුනිවර්සිටි එකේ හිටපු ප්‍රොෆෙසර්ස්ලා එහෙම නැත්නම් ළඟ ඉන්න කට්ටිය හොයන්නවත් නැහැ බෞද්ධයද කියලා. නිකන් සාමාන්‍ය සුදු සූට්යක් අඳගෙන ඉන්නවා. ඇවිල්ලා කතා කරනකොට හොඳටෝ ප්‍රතිපතිසින හැබැයි කවදා පන්සලකට යන්නෙත් නෑ, බුද්ධහමට වරෙන් කියන්නෙත් නෑ මොකුත් නෑ. මට තියෙනවා මේ මිනිස්සු ගාඩ ගියාට පස්සේ මම හිතාන්නේ මට මේ වගේ මිනිස්සෙක් වෙන්න නැත්තම් අම්මෝ ඒක ලොකු දෙයක් කියලා. ඒත් මේ මිනිස්සු බලන්න පුළුවන් තරම් පොළේ මට්ටමට එන්න. ඒ ඒ ආජීවයේ පිළිබඳව මම ඒක ජොබ් එකක් කරලා තිබුණෙත් නැහැ. මට තේරෙනවා මෙන්න මේ මිනිස්සු වගේ පුළුවන් තරම් අඩු පාරිභෝගිකත්වයකින් යුක්තව. පුළුවන් තරම් අඩු සුඛෝපභෝගීත්වයට යුක්තව පුළුවන් තරම් අඩු අන්ධහැර කියුත්ව ජීවත් වෙනවා නම් මෙච්චර දඟලන්න ඕනේ හැබැයි ඒක එන්නේ නෑ අර සම්මා දිට්ඨි සම්මා සංකප්ප නැත්තම් ඒ නිසා භාවනා කරගෙන කරගෙන යන්න ඒ කාලෙදී වැරදි වල කිසි වෙනසක් වෙන්නේ නෑ හැබැයි අවස්ථා එනවා මේක කිරුවොත් මෙහෙමයි මේක කිරුවොත් මෙහෙමයි ඒක ਸਰවචනංශය සඳහන් කරන්නේ ආස්වාද ආදීනව තේරෙනවා ඒතර ගෙදර ඉන්න මිනිස්සු කියන්නේ ඔබ භාවනා කරලා තාම ඕඩකම් කරනවා ඔබ තාම වැරදි කියනවානේ. ඔබ තාම වැරදි වැඩ කරනවානේ කියලා මේ මිනිස්සු අපිට ඌරගේ මාළු ඌරගේ වෙටි තියලා කපනවා. නමුත් ඒව පිළිබඳව කවදාකවත් කලබල වෙන්න ඕනේ ධර්මයෙන්ම හදලා දෙනවා. මන්දර මගේ ජීවිතේදී මේ හැදුන හැදිල්ල දිහා බලනකොට මට 100 200ක් පැහැදිලි. මම යන්න ගිය ගමන ගියා නම් මං උසාවියකින් කෙලවර වෙනවා. එහෙම නැත්නම් හිරගෙදරකින්. නමුත් ඒකට ඉඩ දුන්නාට පස්සේ කියන්නේ කල්යාණ මිත්‍රයින්ටයි ධර්මයට වැදෙන්න දුන්නාට පස්සේ පුදුම විදියට අරගෙන ගිහිල්ල ඕනෙම තැන තියෙනවා. අපේ ලොකු සාන්තින කාලේ කියනවා ස්වාමීන් වහන්සේ 1913 ඒ කාලෙදී ඒ ස්වාමීන් වහන්සේට මේ කවුරු හරි දැනගෙන තියෙන පින්වන්තයි කියලා කොළඹ කොල්ලු පිටියට ගෙනල්ලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ගණිතය ඔක්කොම විෂයන් ඉගෙනවලු සාමාන්‍ය කෙනෙක් විදියට. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේලෝ ගණන් මාස්ටර් ආවේ ඉන්දියාවෙලු. දෙමළ කෙනෙක්. ඇවිල්ලා හරි ගැසලා දුන්නාට පස්සේ ඉඳපු ගමන් දායක සභාවේ ප්‍රශ්නයක් අවිල්ල ඉවරලා මින් ඉදිරියට සල්ලිපිතම් කරන්න බෑ කියලා ආපහු ගෙන්නවා. ඒකෝට හරි හිත කඩා වැටිලා කරනවලු අනේ බාන්න මෙච්චර ලස්සනට හරි ඒක ලොකු සංස් කියන ගණන් බැරිලු මට. මලගේ ආලෝකයෙන් මම අහගන්නලු ආම්සු කෙනෙක්ගෙන් අනේ හොඳට ඉංග්‍රීසියෙන්ලු කරලා දෙන ඉංග්‍රීසි මීඩියම් කරලා තියෙන. ඒ දායක සභාව වුණාට පස්සේ ආයෙ ගියාලු. පන්සල් ගිහින් ඊට පුස්කොළ පොත් හොදලා සුද්ධ කරගෙන ඉන්න ගමන් ඔය කොළඹ ඇවිල්ලා සාමාන්‍ය ක්‍රමයට ඉගෙනගෙන කොහොම හරි අධ්‍යාපනය කැඩුනා ගිහිල්ලා වෙලා පිරිවෙන් පොත් ටික කරගෙන භාවනා කරාට පස්සේ කියනවා මං ඒ කරපු ඉංග්‍රීසි අධ්‍යාපනයට ගියා නම් අද මං ලොකු පිරිවෙනක ලොක්කෙක් විනයක් නැහැ සල්ලි හම්බ කරන බිස්නස් ආමසු කෙනෙක් වෙන්න තිබ්බයි කියලා. ඒ කඩාවැටිච්ච නිසා මම ගිහිල්ලා හරිතැනට වැටුණා. මට ඒ වෙලාව නම් වෙන්නේ විශාල ජීවිත මේ ජීවිතේ නාස්තියක් උනායි කියලා. නමුත් අද මම බලන්න අවුරුදු 25ක් කැලියකට වෙලා ජීවත් වෙන සතුටින් ඉන්න ආමුදුරු කෙනෙක්. ධර්මයෙන් වෙන්නේ ඔහොම. ඒක පේන්නේ කඩාවැටීමක් වගේ. නමුත් ගෙනියලා දාන්නේ වැරදි ට්‍රැක් එකකින් ගිහිල්ලා හරි පාට දානවා. ඒ නිසා ඒකට උදව් වෙන්නේ Tamange අර මනසෙන් නිකුත් වෙන්නේ තරංගම තමයි. අර පිටින් ඉව ගන්න බෑ. භාවනා කරනකොට අඩු ගන්න භාවනා කරනකොට මම කියන්නේ මහා ලොකු උද්‍යප්පේ ඥානයයි සංකාරූපේකාව නැති වුණාට කතා නොකර පැයක් ඉන්නවා කියනකොට පුදුමාකාර ගුණයක් නිසි. අපි ඒ තරම් ඇබ්බැහි වෙලා තියෙනවා. කතා කරන්නේ නැතුව චේතනාපූර්වක මොනවාක්වත් කරන්නේ නැතුව එක තැනකටලා ඉන්නවයි කියලා කියන්නේ ශරීරයයි හිතයි ආය පුරුදු පැන්න එනවනේ. මේක නැත්තම් කොච්චරක්වත් හොල්ල හොල්ලා කලබල කර කර ඉන්නකොට කොහෙද බැලන්ස් එකක් එන්නේ? ඒ නිසා භාවනා ප්‍රතිඵල මොකුත් ඕනේ නැහැ. නිකන් එක තැනකටලා ඉන්න එක. ඉතින් මේ විදිහට අපි පුළුවන් තරම් මේ මනුස්සයට මනුස්සකම නැගිටලා යන්න ඉඩ දෙන්න ඕනේ. ඒක භාවනා ප්‍රතිඵල ඒකට අමතර ලැබෙන දෙයක්. අපි ස්වභාවයෙන් මේ වර්තමාන මොහොතේ ජීවත් වෙනවා. සරපු සපද්දයක් දානතෝ සක්මණේ ඇවිදිනවා. බිම පොළවේ වාඩි වෙනවයි කියන එක මම දන්නේ ලොකු ආධ්‍යාත්මයක් තියෙනවා. ඒක තේරෙන්නේ ගොඩාක් කියලා ගියා. ඉස්සලා නම් වාඩි වෙන්නේ මේ දිබ්බ චක්කු කවදද පහළ වෙන්නේ දිබ්බ සෝත කවදද එන්නේ උද්‍යප්පේ ඥානෙ කවදද එන්නේ විදි විදි යෑම කොහෙද හම්බ වෙන්නේ කික තමයි පටන් ගන්නේ පිස්සු අපිට වෙලා තියෙන්නේ මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න පුළුවන් එච්චරයි දැන් නම් තුනයි